කෞමිනී ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන නිසා සියලු දෙනා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරය පාත්තුමු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නාම රූපච්ඡ විඥානන්ති තිකෝපනේ තංගොත්තං තදානන්ද ඉමිනාපේ තම්පරියායන වේදිතබ්බං යථා නාම රූපච්ඡ විඥානං විඥානංචයි ආනන්ද නාම රූපේ නාම රූපේ පටිච්චිතං නලබිසත අපිනකෝ ආයතින් ජාති ජරා මරණං දුක්ඛ සමුදය සම්භව පඤ්ඤායේ තාති නෝ හේතං භන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ ඉදිරියෙන් තියාගත්ත සර්වඥ භාෂිතය අපි මේ වැඩමුළුවේ හැම ධර්ම දේශනාවක වගේ උපුටා ගන්නාලා තී මහානිකාන සූත්‍රය ඒකේ ඊයේ දක්වා අපි විස්තර කරගෙන ආපු ඒ වැඩ පිළිවෙලේ එක විදියක නිමාවක් සටහන් කරනවා. ඊ අපි අවසාන වශයෙන් විඥානපච්චය නාම රූපං කියන සම්බන්ධතාවය ඉස්මතු කරගත්තා. ඒ මේ විඥාන නිසයි නාම රූපේ වෙන්නේ කියලා නැත්නම් නාම රූපයන්ගේ පැනවීමක් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් යම් කිසි කෙනෙක් ඇහුවොත් ඒ එවැනි නාම රූපයක් පැනවීමට නාම රූපයක් සාධාරණීකරණය කරන්න සම්බන්ධ වෙන විඥාණයට මොකක්ද ආසන්න කාරණාව කියලා ආයසරයක් කියන්නේ නාම රූපය කියලා. නාම රූපච්ච විඥානම් කියලා. ඒකට ඒක සර්වඥාන්සේ සඳහන් කරන නාම රූපච්ච විඥානද ඉතිකෝපණේතං උත්තං. යම් ආකායම් තනක ඒ නාම රූප නිසයි මේ විඥාණය වෙන්නේ කියලා කියලා තියෙනවා නම් ආනන්දය ඒ අදහස මෙන්න මේ විදිහට තේරුම් අරගන්න කොහොමද මේ නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කියලා විඥානංචය ආනන්ද නාම රූපේ පතිත්‍තං නලබිසත යම් තැනක ආනන්ද විඥාණය නාම රූපයාගේ ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේද අන්න එවැනි වෙලාවක අපිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායේ ධාති. ඒ වගේ විඥානීය නාම රූපයක ප්‍රතිෂ්ඨාවක් නොලබන අවස්ථාවක මත්තර ජාතියක් ජරාවක් දුක්ඛ සමුදයක් ජරා මරණයක් හටගන්ම වෙන්න පුළුවන් කියලා. ඒතර ආනන්ද සාංශ කියනවා එහෙම නාම රූපයක ප්‍රතිෂ්ඨාවක් නොලබපු විඥානයක් හරහා ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ සමුදයක් පණවන්න බෑ කියන. ඉතින් ඒ නිසා සර්වඥාන්සේ කියනවා මේමයි හේතුව, මේමයි නිදාණය, මේමයි සමුදය විඥාණයට එනම් නාම රූපයි කියන. ඉතින් අපි මේ දක්වා ඒ කරගෙන ආපු දේශනා මාලාව කාර්යයෙන් සහ එක එක්කෙනෙක් ලබලා තියෙන භාවනාවේ අත්දැකීම් හරහා අපි උත්සාහ කරන්න හදාන්නේ මේ අර විඥාන නාම රූපච්ච විඥාන කියෝගේ විඥානපච්ච නාම රූපක වගේ කණාඩියක් ඇසලා හිට ගත්තාම ඒකෙම ප්‍රතිබිම්බය එහා පැත්තේ පේන ASCII මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වෙන හැටි. ඉතින් එතනදී යම් තැනක විඥාන නිරෝධයක් يعني යම් කිසි කෙනෙකුට කතා කරන්න වෙනවා නැත්නම් නිවනක් ගැන කතා කරන්න වෙනවා. ඉතින් නාම නිරෝධය තමයි කතා කරන්න වෙන්නේ. යම් තැනක නාම රූප නිරෝධයක් සිද්ධ වෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම විඥානයේ නිරෝධයක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ කරගෙන යන භ්‍රමචර්ය ජීවිතය එහෙම නැත්නම් මේ ආධ්‍යාත්ම ජීවිතයේ කෙතෙක් දුරට මේ නාම රූපේ ගිවම් කරන්න මේ නාම රූපේ ක්ෂය කරන්න නාම රූපේ වැය කරන්න නාම රූපේ නිරෝධ කරන්න උදව් වෙනවද කියන එක තමයි අපි නිතරම වග වෙන්න ඕන කාරණා. සර්වඥාන් වහන්සේගේ සර්වඥ විග්‍රහය අනුව මේ විඥානය පවතින මට්ටම් සමතුලිතතා තුනක් තියෙනවා. ඒ සමතුලිතතා තුනට සාපේක්ෂව නාම රූප මට්ටම් තුනක් තියෙනවා. ඒකෙදී තාමත්ම ගුරුසු විඥාණය ඒකට කියනවා ඉන්ද්‍රියබද්ධ විඥාණය කියලා. ඒ ඉන්ද්‍රියබද්ධ විඥාණය පු탁ඥයන් තුල ධර්මේ නාපෝ නැත්නම් සත්පුරුෂාණං අදස්සාවේ සත්පුරුෂ ධම්මේ අකෝ විදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ ඒ වගේම සත්පුරුෂය දැකලත් නැහැ සත්පුරුෂය ආශ්‍රය කරලත් නැහැ ඒ ධර්මයේ හැසිරෙලත් නැහැ ඒ වගේම අරිය ධම්මේ අවිනීතෝ අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ ආර්ය ධර්මයක් අහලත් නැහැ හැසිරෙලත් නැහැ ඒකේ දක්ෂකමකුත් නැති අපි කියන සාමාන්‍ය පෘථග්ජනයා ඒක නාමේ ගොරෝසු නාම රූපයේ එහෙම නැත්නම් සුපතික්කිත විඥානයේ එහෙම නැත්නම් ඉන්ද්‍රියපත් විඥානයේ දවස ගත කරනවා ඒක බෞද්ධ විග්‍රහයකට එහෙම නැත්නම් සරුවත් විග්‍රහයකට අනුව පෙන්වන්නේ වීතික්කම භූමිය වශයෙන් විඥානයේ පට පීඨනේ මේ භූමිය කියන්නේ වීතික්කම ශේත්‍රය කියලා වීතික්කම භූමිය කියලා ඒ කෙනා සමාජ නීති උල්ලංඝනය කරනවා වීතික්‍රමණය කරනවා ඒක පිළිබඳ කිසිම සදාචාරාත්මක වගකීමකින් තොරව. ඉතින් ඒ නිසා ඒ කෙනාට අපි සාමාන්‍ය බෞද්ධ ක්‍රමයේ හැටියට දුස්සීලයි කියලා කියනවා. විනයක් නැහැ, බයක් ලැජ්ජාවක් නැහැ. සදාචාරාත්මක වගවීමක් නැහැ. ඉතින් එහෙම කෙනා ගත කරන ජීවිතය විතික්‍රමන කෙලෙස් සහිත ජීවිතයක්. එතකොට ඒ පුද්ගලයා නිතරම විඥානය මනාකොට පිහිටවලා සුපතික්කිත විඥානයක් එහෙම නැත්නම් ඉන්ද්‍රියපත් විඥානයක් සහිතවයි ගත කරනවා. ඉතින් එවැනි කෙනා පිළිබඳව ධර්මඥානය ඇති කෙනා එහෙම නැත්නම් භාවනා කරන කෙනා ප්‍රමාණ කරන්නේ එයා අතින් කාය දුච්චත වචෙන් සතු මෙරිම හොකම් කිරීම කාමීත්‍යාචාරය මේ කිසි වගවීමකින් තොරව සිද්ධ වෙනවා. යෝගයන් බොරු කියලා හිසතන පරිසවචන කියන මචී දුච්චර්ය කිසි වගවීමකින් තොරව සිද්ධ වෙනවා. ඉතින් ඒ කෙනා තුළ තියෙන විඥානය නිසා හොඳට මුල් බහගත්ත සුපතිත්ත්ව විඥානයක්. ඒ පුද්ගලයා ඒ විඥානය අගයක් කරගෙන ආඩම්බරයක් කරගෙන ආත්මයක් කරගෙන මාන්නයකට කාරණාවක් කරගෙන ඒකටම තණ්හා කරමින් ගත කරන ජීවිතය කොහොමඩක්වත් ධර්මයකට කිට්ටු කරගන්න ආගමකට කිට්ටු කරගන්න කදාචාරයකට කිට්ටු කරගන්න අමාරුයි. ඉතින් එහෙම කෙනෙක් චෝදනා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් නෑ මේ සතුන් මරන්නේ නැති හොරකම් කරන්නේ නැති කාමීච්ඡාචාරය නොකරන බුරුකේලාන් හිසචන පරිසචන කරන්න බැරි ලෝකයක් නෑ. මේ ලෝකේ ඉන්න හැම කෙනාම සතුන් මරනවා. මේ ලෝකේ ඉන්න ගත කරන හැම කෙනාම හොරකම් කරනවා. මේ ලෝකේ ඉන්න හැම කෙනාම කාමීච්ඡාචාරය කරනවා. මේ ලෝකේ නැවතෙනා බොරු කියලා නිසචන පරිසචන කියන නිසා එවැනි දෙයකින් තොර ලෝකයක් එවැනි දෙයකින් තොර විඥානයක් මේ ලෝකේ සාධාරණ නැහැ. මේ ලෝකෙට ස්වභාවික නැහැ කියලා හේතු සහිතව කියන්න පුළුවන්. ඒකට ඇත්තටම සාමාන්‍ය භාවනාවට නොපෙළඹෙච්ච නැත්නම් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන සාපේක්ෂතාවයේ දන්නේ නැති සදාචාරවාදී ඒකට තරහ යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් ආට සිල් දස සිල් රැකගෙන ඉන්නවනම් යා කියන්නේ ඉතිනවා මම ඇති කොම්කක සතෙක් මරින්නේ මම මොකක් කරන්නේ මම කාමීත්‍යචාරය කරන්නේ බොරු කියලා මේ සචන පරිසචන නැහැ කියන්නේ මොකක් පරිසවෙන්න ඕනේ ඒ මොකද මේ ලෝකේ කොහොමඩක්වත් අර සදාචාරාත්මක වගකීමක් නැති වාදයට පෙළඹිච්ච කෙනාට කියන්න පුළුවන් සතු මරණ ජීවිතයක් කොහොමඩක්වත් මෙහි ගත කරන්න බෑ අපි ගත්තොත් අපි කන කෑම වල මලාවක් හම්බනකොට වතුරට රත් කරනකොට ඒව රත් කරන්නේ විස බීජන සම්න්නේ. ඒවත් ජීවි තමයි. ඒ වගේම පලාමිතියක් කපලායි මලවනකොට ඒකෙ මෙච්චර ප්‍රමාණයක් මේ කොකවඩ බීජ තියෙනවායි කියලා ගණන් කරන්න බෑ. ඒ වගේම එළවලුවක් හම්බනකොට ඒකෙදී පණු විතර පණුවෝ සලබයෝ ඕන තරම් තියෙන්න පුළුවන්. ඒකයි අපි කෙලිම කන්නේ නැත්තේ. ඒ නිසා අපි අපේ ජීවිතය නඩත්තු කිරීම සඳහා ධාර්මිකව යමක් සම්බන්ධ කරනකොට අපිට තේරුම් ගන්න වෙනවා තම්බන්නේ සෝක ඇවොත් එන විස බීජ නිසා තමයි අපිට තම්බන්නේ. මේ තම්බීම හරහා ආහාර සකස් කිරීම හරහා තව කෙනෙක් මරාගෙන මසනකවල බීජ වශයෙන් සත්ව වශයෙන් අනන්තවත් මැරෙනවා. ඒක නිසා හොඳ තර්කයේ පැත්තෙන් බැලුවොත් මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. ඒ අත්හානියෙන් තොරව ගන්න පුළුවන්. නිසා සුද්ධ ආහාර කියලා જાතියක් ඇත්තෙම නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් මුලේ කල්පනා තියෙන කෙනා දැනගන්න ඕනේ අපි මේ සතුම් මැරීමෙන් නතර කරන සතුම් මැරීමෙන් වළකිනවා කියන ශික්ෂාපදේ අඩංගු වෙන්නේ. ඊ타මතා සතෙක් මරන්නේ නැහැ. නමුත් අපි කරගෙන යනකොටදී සතෙන් මැරෙන එක නිසා ආයේ මේ සංසාරයට ආවොත් නම් සතුන් නොමර ඉන්න බෑ. ඒ නිසා එකයි කරන්න තියෙන්නේ මේ ආත්මෙදී ඊටමත සතුන් මැරීම චේතනාපූර්වක නැත කරන අතර තේරුම් කරගන්නවා අපි ජීවත් වෙන ජීවිතේ පුරාවට උතුමාකාර සත්‍යහානියක් සිද්ධ වෙනවා. ඒක නොකර බෑ. ඒක නිසා ආයේ සංසාරයට ආවොත් ඒකට වග වෙන්න වෙනවා. ඒ නිසා කවුරු හරි හිතනවා නම් මම දෘෂ්ටවන්ත ජීවිතයක් ගතන සත්‍තාහණයක් කරන්නේ නැහැ කියලා. ඒ පැත්තට කොණ්ඩේ පිරන්න හම්බ වෙන එකක් නැහැ. දත් මදින්න හම්බ වෙන එකක් නැහැ. යන්සට කන හරන්න හම්බ වෙන එකක් නැහැ. ඒ හැමදේම අපි අයින් කරන්නේ වගේ විස බීජෙන නිසා. ඉසට ඉසෝගුණා ඉන්නවා කනට කංගෑ ඉන්නවා දතර දත්තය ඉන්නවා බඩේ බඩපණුවා ඉන්නවා මේ සෑම දේවල්ම නැතුව පිරිසුදු ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ ඒ මේ සත්තුන් සදාචාරාත්මක සාධාරණ අයිතියක් දීලා උඹලා මෙතන ඉන්නපා මම ඔයාලට ගියක් දොරක් හදලා දෙන්න පැත්තකට ඵලයන් කියලා කියලාද මරන්නේ නෑ අපි මිනිස්සු නිසා මගේ දත මම සුද්ධ කරනවා කියන්නේ ඉතින් සමීක කොහොමඩක්වත් සතු නොර ජීවිතයක් කියන එකක් කරන්න කල්පනා කරන එක නිකන් උදු මනෝවිකාරයක් විතරයි පරිසම් වෙන්න තියෙන්නේ ඒතරම් සතුන් මැරෙන කොට අපේ අතින් ආයේ තාමතාම රණ්ඩ යන්න එපා ඒක තමයි වීතික්‍රමණය කියන්නේ ඒ වීතික්‍රමණය කෙරෙනකොට තමනු සතෙක් නිසා තව සතෙකුට වෙන හානිය පේනවා. එහෙම පෙනි පෙනි. ඇහැට කනට නාසයට පෙනෙන සතු ප්‍රාණ කියන නම බුදුහාම පෙළලා දෙනවා. නලියන ගතිය. නලියන තියෙන සත්‍ය විතරයි බුදුජානනාංශගේ සාහසෙන් සඳහන් වෙලා තියෙන්නේ. අනිත් ප්‍රාණ කියන ගාන වැටෙන්නේ නැහැ. එහෙම කරත් අපි ගියක් සුද්ධ කරනකොට අතුපතු ගන්න කොච්චරද පේන සත්තු පවා මැරෙන්න පුළුවන් මෙව වළක්කලා මේ ලෝකේ ඉන්න බෑ. මේ අපි දැනගන්න ඕනේ ඒ විඥානය ප්‍රතිෂ්ඨාවක් ලැබීමකට කරන මේ සතුන්ගෙන් වැළකීම නැත්නම් මේ කාය දුස්සතින් වැළකීම කියන එක 100%ක් මේ ලෝකේ කරන්න බෑ. අපිට ඊට වැඩිය අඩුවෙන් කරන්න පුළුවන්. ඊට වැඩිය හානි අඩු කරගෙන ඉන්න පුළුවන් එච්චර තමයි සදාචාරය කියන්නේ. ඒක තමයි අදිශීලය කියලා කියන්නේ. අදට වැඩිය අදිශීලයක් හෙට තියෙනවා. එහෙනම් අපි අපේ ජනවාප හොරකම් කරන්නේ නැහැ කියන්නේ. මොකද මේ ලෝකේ ගනුදෙනු නැති ජීවිතයක් නැහැනේ. ඕනම ගනුදෙනුවක් අපි වාසිය වන්නවා කියලා කියන්නේ ඍජුව කියලා කඩා වඩා ගත්තේ නැතුවට ඒ ගනුදෙනු හරහා අපිට අතවාසියක් තියෙනවා. නැත්තම් ගනුදෙනු කරන්නේ නැහැනේ. මේ අතවාසිය හැම එකකදීම ඉතින් යම් කිසි විදිහකට Taman දන්නවා මේ ගණතුනේ මට මේ තරම් වාසියක් තියෙනවා කියලා. ඒ නිසා අන්තවාදියෝ කියනවා කඩේට කියලා බඩුවක් ගන්නකොට Taman දෙන මුදලට වැඩිය බඩුවේ වටිනාකම තේරෙනවා නම් ගන්න එතන ඕරකමක් තියෙනවා. ඒකට තෝකම කියවත් තියෙනවා. ඒ වගේම කාමීත්‍යචාරය කියනවා මොකදනේ කිතින්නේ දෙන්නේ දෙන්නේ කිසිම එකතුව කරන ජී කිසිම හමාර කරන්න පුළුවන් මයිතුන් සේවනයි. මොකද සර්වඥාන්සේ කියන්නේ ඇහෙන් උඹ බලන තියෙන දර්ශන කාමයක් කණෙන් සද්ධාහන තියෙන ශ්‍රවණ කාමයට අතපත ගන්නට සමුල්ලේපණය කරන්න නැත්නම් ආලිංගණයට තියෙන කාමයක් ඝන සංගණිකාවට එකතු වෙන්න තියෙන ඝන සංගණිකාරාමතාවයත් අන්තිමට සංසග්ගාරාමතාවෙත් මේ සියලුම කාම. ඒ කිය අපිට පුළුවන් රූප බලන්න නැතුව ඉන්න. අපිට පුළුවන් සද්දන ආහින්න. අපිට පුළුවන් ආලිංගණය නොකර ඉන්න. අපිට පුළුවන් සමාජගත නොවී ඉන්න. අන්තිපස්සේ බලුවොත් කාමීච්ඡාචාරය නොකර ඉන්නවා කියන එක නම් අපි ඒකපදෙන් කරනවා. ඒ නිසා එතන ඒ තියෙන වීතික්කම භූමිය තේරුම් අරගත්තොත් අපිට මේ ලෝකේ ඉන්නකන් නැත්නම් පරිණිරවාණයට යනකන් මේක වළක්වගෙන ඉන්න පුළුවන් කියලා හිතනවා නම් මායාවක් කියන එකයි මම මේ පෙන්නන්න හදන්නේ. හැබැයි අපිට වග වෙන්න පුළුවන් අපි වගේ අනෙක් සත්තු ඉන්න මේ ලෝකේ හිතාමිතා කාටවත් ගිනි කිරියක් දෙන්නේ නැතුව දුකක් නොදී උපන්නාට මේ ලෝ වෙනවා විනා මේ කන්නේ නොකා බැරි නිසා. මේ දේවල් සුද්ධ පවිත්‍ර කරන්නේ එහෙම නොකර බැරි නිසා. එහෙම නැත්නම් මේ කෑම භෝජන සංග්‍රහ මාත්‍රම කරන්න ගියොත් මේ සුද්ධ කිරීම රූපලාවන්‍ය මට්ටමට කරන්න ගියොත් අනේ එතනදී සිද්ධ වෙනවා විතික්‍රම කෙලෙස් ඒක නිසා කෙනෙක් සිල්වන්ත වෙලා භාවනා කරගෙන යනකොට එයා මේ කාය දුස්චරිත වචී දුස්චරිත කියන එක ඊයේ ගන්න එක නෙවෙයි අද ගන්න. එන්නේ එන්නේ එන්නේ ඒක පිළිසිතුවක් සිද්ධ වෙනවා. එතකොට යම් කිසි කෙනෙක් එහෙම තැකීමක් නොකර මරණ ධාතු ප්‍රමාණකොත් තියෙනවා මරණ ධාතු ප්‍රමාණකොත් තියෙනවා. සිද්ධ වෙන හොරකමකෙකුත් තියෙනවා හිතාමතා කරන හොරකමක් තියෙනවා. දර්ශන ගමන ගමන ලේපන වශයෙන් කාමීත්‍යාචාරය කරනවා ඒ වගේම මෛතුන දේවිනුත් කරනවා. බොරු කියනන් හිස් වචනත් ඔය විදිහටම තේරුම් ගන්න ඕනේ. ඒවා හිතාමතා කරන දේ සහ බීකෙන දේවල් තියෙනවා. යෝගාචරය මේක බව දන්නවනම් සීලපත පරාමාශය ගැන මම මේ කතා කරන්නේ භාවනාවට අවශ්‍ය කරන සීලය මොකක්ද? ඒ වෙනත මේ අනුංගහපා දෙන්න දේශපාලන ආයුධයක් කරගන්න සීලය මොකක්ද කියලා ගත්තොත් අපිට කිසිම අයිතියක් නැහැ තව කෙනෙක්ගේ සදාචාරය ගැන කතා කරන්න. මොකද එහෙම අපි බුද්ධ වෙලා කතා කරන්න ඕනේ. එක්කෙනෙක් අසුද්ධ නැහැ. අපිට කියන්න පුළුවන් එකක් මම ඊට වැඩිය අද ටිකක් සුද්ධයි. ඒක උනම් කතා කරන්න ගියොත් අමාරු වෙනවා. නිසා හොඳම වෙලේ තමයි තමන්ගේ සුද්ධ භාවය කරගෙන යන ගමන් අනුන්ට ආදර්ශයක් වශයෙන් පේන්න යන මිසක් තව කෙනෙකුගේ සදාචාරාත්මක දෙයකට ඇඟිල්ලක් ගහන්න ත්‍රිපිටකයේ කිසිම තැනක ජනනාචේ අයිතිවාසිකම කියන වචනවත් පෙන්නන්නේ ඒක ඔය පුරුදු පිටකේ කියලා පරිවර්තන කරුවේ ඕඩන්බර්ග් කියන මේ බටහිර මේ පාඨකයා කියලා තියෙනවා. ඉතින්ස කොච්චරක් දේශපාලනෙ තුච්ච කරලා පිළිගුරු කරලා අයින් කරලා තියෙනවද කියනවනම් මේ අයිතිවාසිකම් කියන වචනයක් නෑ. නමුත් අද මූලධර්මවාදී බෞද්ධයා නැත්තම් බුද්ධාංග මූලධර්මවාදීලා ගත්තට පස්සේ ඒගොල්ලෝ සදාචාරයක් පෙන්වන්න හදනවා. අනුන්ගේ සදාචාරයට ඇඟිලි ගහන්නත් හදනවා. ඒ එකක් තමයි දැනගන්න පුළුවන් මේ මනුස්සයාගා සදාචාරයක් නැති නිසා තමයි මේ අනුන්ගේ සදාචාර හොයන්දාලා. ඒක නිසා විඥානයේ ඒ වගේ කෙනෙක් මේ අනුන් සදාචාර කරන්න අයියෙන් කතා කරාට Taman ළඟ බයලජ්ජාවක් නැති කෙනෙක් ගාව තියෙන විඥානේ බොහෝම සුපතිතිත විඥානයි. බොහෝම ඉංජිගත විඥානයි. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ ලෝකේ ඉන්නකම් බලවතා ජයගනී කියන නීචය තමයි තියෙන්නේ. ඒ නිසා සතුන් නොමරා ඉන්නවා කියලා, මොකක් නොකර ඉන්නවා කියලා, කාමීච්ඡචය නොකර ඉන්නවා කියලා බොරු කියලා හිසචන නොකිය ඉන්නවා කියන ඒ කේවල தත්වයකට අපිට යන්න බෑ. කේවල සත්‍ය හම්බෙන්නේ පරිණිරවාණය එහා පැත්තේ. නිවන් දැක්කා සිද්ධ වෙනවා. නිවන් දැක්කහම වෙන්නේ ප්‍රමාණ කරන්න පුළුවන්. මම ඇති මෙන්න මේ වැඩේ වුණා, මෙහෙම වුණා කියලා ප්‍රමාණ කරන්න පුළුවන් ගැතිය නිසා එයාට පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. ඒකට අනාගාමී වෙච්ච එකනට ඊට වැඩි ටිකක් අඩුවෙන් සකදාගාමී සෝවාන් වෙනකොට තමයි ඒ ප්‍රමාණ කරන ධර්ම. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනා යං කිංච කම්මං කරෝති පාවකං කායේන වාචා උදචේතසාව අබබ්බෝ සෝතස පරිච්ඡාදාය අබබ්බතාදිත පදස උත්තා. සෝවාන් වෙච්ච කෙනා අතිමුත් යං කිංච කම්මං කරෝති පාවකං ආ පාපක අකුසල කර්මය සිද්ධ වෙනවා. කායේන වාචා උදචේතසාව කයින් හෝ වචනෙන් හෝ හිතෙන් අබබ්බෝසෝ තස පටිච්චාදාය එතුමට ඕ එතුමි එතුමික වසංගන්න විතරක් බෑ. එච්චරයි සෝවාන් විත්‍යාව ඇති හම්බ වෙනදී ඒක වසංගන එක පාපයක්. එයා ඒ නිසා මුරෝලි කාඩ කිලව උනෝතේ කාඩ කිලව සවල් පරත සම්බන්ධ චිතු අක්ෂය කාඩ කිලව කියන අනේ සමා වෙන්න මට ඇති මෙන්න මේ දෙයක් වුණා. මේක නිසා මට මේක හෙලි කරනකම් ආවිකත හිස පාසුවෝති. එලි කරනකම් මට පාසුවක් නැහැ. ඒ නිසා මට එලි කරන්න ඉඩ දෙන්න මට ඕන දඩුවමක් කරන්න. මම ඔබතුමාට ඔබතුමීට මේක එලි කරනවා කියලා. ඒක කියලා තිනවා ගුරුවරයෙක් ආර කියලා හෝ වෙච්ච කෙනා ළඟට ගිහින් එලි කිරීම තමයි ඒ සෝවාන් වෙච්ච කෙනෙක්ගේ තියෙන ලකුණ සහ සංසුම් මාර්ගය. සෝවාන් නොවෙච්ච කෙනා වසංගනකයි කරන්නේ. එතන තමයි පාපිතී. ඉතින් ඒ වැනි කෙනෙකු තුල තියෙන විඥානය අපි කියන සුපතිත්‍ත විඥානය. ඉන්ද්‍රියගත විඥානය. ඒ නිසා යා සේවාවලුත් කරනවා, අතිකාල සේවාවලුත් කරනවා, ගාංගේ වල තැරලා ගිහිල්ලා රූප හොයනවා. ඇහැට පෙන්වන්න තියෙන රූප හම්බ කරනවා. කනට අහන්න තියෙන ශබ්ද හම්බ කරනවා. නාසයෙන් ගඳ රට රාජ්‍ය වල තියෙනවා හම්බ කරනවා. ජීවිත රස දවසට තුන් වේලක් ඇවිල්ලා යනවා. පාටි යනවා. එහෙම නැත්නම් ආර જાති මේ જાති කෑම හදා හදා කනවා. කායර පහස සඳහා ඇඳ පුතු කොට මෙට්ට යාන වාහන ගෙවල් දොරවල් කිලෝරක් නැතුව හම්බ කරනවා. එතකොට හිතත් ඒ දිගේම ව්‍යාපාර කරන්න නිසා කවදාකවත් කොට එක උඩු තියලා නිදා ගන්න බෑ. පියාගත්ත බතක් සන්තෝෂෙන් කන්න බෑ. ඉතින් එතකොට මේ මිරිකල අල්ලගත්ත ඒ ආසාවල් නිසා විඥාණයට කවදාකවත් කිසිම අභියෝගයක් නැහැ. එයාට තියෙන්නේ කොයි එකද හොඳ එක කියලා අල්ලගෙන ගන්න එක විතරයි. මොකද මේ මිනිස්යාගේ තකතිරුකමට විඥාණයට ඇති වෙන්න ආහාරවල දෙනවනේ. රූප ජාතිත, සද්ද ජාතිත, ගන්ධද, රසද, පහසද. ඉතින් විඥාණයක අතිරේක ලාභය ලබා ගන්න බොහෝම ඉහළින්. අර බුද්ධිලව 16 කරගෙන බැලියෙක් කරගෙන එහෙම නැත්නම් එයාලව ඒ කාර්ය කරගෙන විඥානය බොහෝම තේජවන්තව හැසිරෙනවා. එහෙම තමයි ධර්මයේ දන්නේ එක්කන පුතක්කනේ දිහා බලන්නේ. එහෙම තමයි බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ මේ ඉන්ද්‍රියපත් විඥානය අභිරමණය කරන කෙනෙක් දිහා බලන්න. ඒකට අපිට බලන්න පුළුවන් අපි හිතපු තැන. අපිත් මේ ධර්මයකට එනකම් හිතියෝතන තමයි පුළුවන් තරම් රූප ශබ්ද ගන්ධ රස පුළුවන් තරම් හම්බ කර කර ඉන්ද්‍රියන් හා බැඳිච්ච මේ සැප විතරයි දන්නේ මේක තිරසංගත සැපක් එච්චරයි දන්නේ ඉතින් ඒකට යටි කට කරා නමුත් මොකද්ද හේතුවක් නිසා කාම භෝගී පැත්තෙන් බලනවා මොකද්ද හේතුවක් නිසා අපිට හිතුණා මේකේ කෙලවරක් නැහැ කියලා අපින්න හිතන හේතුවක් නිසා ඉතින් නමුත් අනික් කෙනෙකුට හිතෙන හේතුව මෙච්චර සැපතියෙදි මේ අපෝ මේක අතහැරලා ගිහලා මේ මොනවටද මේ මෙච්චර දුක් විඳින්නේ කියලා හරියට දොස් කියනවා. ඒ කාම වස්තු වල නැත්තම් කාම භෝගීත්වය හරහා ඉන්ද්‍රිය ධර්ම හරහා කන දිවනාසය කය හරහා මේ එකතු කරගත්ත නාම රූප කොටස් වල සාරේ උරාවෙන් ගත කරපු විඥානයේ වග එයා අපිව දාසයෙක් වගේ බැලේක් වගේ වැඩ ගන්න හැටි ඒ කාමභෝගී ඉන්නකන් තේරෙන්නේ නැහැ. තේරිච්ච දවසේ තමයි ආභිනිෂ්ක්‍මණයක් කරන්නේ. ඒ කාමයන්ගෙන් වෙන් වෙච්ච. විවිච්ච කාමයේ විවිච්ච අකුසලයේ ධම්මේ කියලා සාමාන්‍ය ලෝකයේ පැත්තෙන් කියනකොට මෙලෝ විතරක් නෙවෙයි එලෝ බලන්න හදනවා. එහෙම නැත්නම් කනවා බොනවා ජොලි කරනවා විතරනේ පින් කරන්න හදනවා. එහෙම නැත්නම් අනුගේ සුභ සිද්ධිය හොයනවා. තමන්ගේ සුභ සිද්ධිය හොයන මොන මොන හරි දෙයකින් අපි ඒ සීල ශික්ෂාවක බෙදලා විචික්කම කෙලස් සතු පරිමෝ වගන් කෙලම කාමීත්‍යචාරය බොරු කියලා නිසචන පරස වචන කියන මේ කායික වාචික දුස්චර්ත වලින් වෙන්වීම සඳහා තමන්ගේ විසුමක් ගන්න. හැම ආගමකම තියෙනවා ඒ වගේ සදාචාරාත්මක නීති රීති හැබැයි ඒව පණත් අනපණත් කෙරුවේ නැත්තම් දෙයයන් නැසේ සදාකාලික පායට යොමු කරනවා බුදුරජාණන් වහන්සේ අනපණත් වල අපේන හැබැයි ඒවට කියන්නේ අනක් නැති පණක් කියලා. ඔබට ඕන නම් ගන්නේ නැත්තම් කයිද? ඒ නිසා සමාදාය සික්ඛති සික්ඛාවලි තමන් විසින් ගිහිල්ලා ඉල්ලගෙන සිල්පත අරගෙන රකින්නේ. ඒ මොකද මේ වීතික්‍රම කෙලසලා තියෙන ඝන බහලකම ගොරෝසුකම නීති උල්ලංඝනය කරන බව අනන්ත අප්‍රමාණ ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ සෝමනත් ඇති කරන බව දැනගෙන මේන් ගැලවීමට බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් අනුගමනය කරන ශික්ෂාපදේ ඉල්ලගෙන රකින්න එක තමයි මේ ਸਰුවඥ දාසනේ නෛර්යානික බුද්ධ ආගමේ තියෙන අපූර්ව. අනිත ඔක්කොම නොකිරුවොත් සදාකාලික අපායට යොමු කරනවා අපාය කියන එක බුදුම ලස්සට විස්තර කරනවා. එතන මොනවත් නැහැ. ඒ ආදීනම පෙන්නනවා විචක්‍රම කෙලස් වල විචක්‍රම භූමිය නැත්නම් සුපතිත්‍ත විඥානය. ඊට පස්සේ අපි දෝ මේ වගේ පිරිස් ඉතින් කාමයෙන් අවකාලිකෝ ඉතිල වශයෙන් වින් වෙලා ඒ ඇහැ කන දිවනාසය හරහා ලබන ආමිෂ සුඛයේ වෙනුවට නිර්ආමිෂ සුඛයකට සදී පැහැදී කටයුතු කරනවා. ඒ නිර්ආමිෂ සුඛයට අපි ආධ්‍යාත්මික සුඛය කියලා කියනවා. ආගමානුකූල සුඛය කියලා කියනවා. ඒ සඳහා වෙන්නේ මොකද්ද? අර වීතික්කම භූමිය පිළිබඳව යම් ප්‍රමාණික ජයග්‍රහණයක් චිත්ත ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් ඇති කරගෙන ඊගාට තියෙන මේ පරිඋත්ථාන භූමිය කියන නීවරණ ධර්ම පහත් එක්ක හැප්පෙනවා. ඒතර නීවරණත් එක්ක කටයුතු කරන එක තමයි අපි මේ සමාධි භාවනාව කියලා කියන්නේ. එහෙම නැත්නම් සමතයක් ඇති කරගන්න හදනවා කියන්නේ හිතේ ඒකෝදි භාවයක් ගන්න හදනවා කියන්නේ හිතේ ඒකාග්‍රතාවයක් ගන්න හදනවා කියලා කියන්නේ එතනදී ඒ පුද්ගලයයි එන තමයි වීතිකම කියලා ස්තන කටයුතු කරන කෙනයි මේ කියන පරිඋත්ථාන කෙලස් කරන කටයුතු කරන යාත්‍ර තියෙන සමාජගත දර්ශනය මෙහෙමයි වීතික්‍රම කෙලස් කරන එක තව තවත් ප්‍රාණීක හා ගැටිලයි වීතික්‍රමණය කරන්නේ ඒ නිසා තව කාට හරි පේනවා මේ මනුෂ්‍ය සතෙක් මරනවා නම් ඒ මරණයට භාජන වෙච්ච සතා හරි දන්නවා මෝ තමයි මාව මැරුවේ කියලා. හොරකමක් කරන්නේ අන්සතු වස්තුවක් එක කැලේ කොලේ තියෙන දෙයක් එක නෙවෙයි. කැලේ කොලේ තියෙන දේවල් කතා කරලා ඒක අන්සතු වස්තුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අන්සතු වස්තු ගැන අන්‍ය දැනගන්න මෝ හොරා කියලා. ඒක කාමීත්‍යයට දෙන්න දෙන්න එකතු වෙනවා. ඒ නිසා එයා දන්නවා මෙයා මෙහෙමයි කියලා. මේ බොරුවට කියනමට හිස්සතන පරිසවදෙන ගස්කල් එක අපිට බෑ අපිට තව කෙනෙක් සම්බන්ධ වෙන්න. පරිඋත්තාන කෙලස් තාම දෙවෙනෙක් සම්බන්ධ කරගන්නේ හැබැයි පරිඋත්තාන කෙලස් ඇතිවෙච්ච මිනිහා දන්නවා දැන් මං හිතේ මගේ හිතේ කාම ආසාව තියෙනවා. දැන් මගේ හිතේ ද්වේෂය තියෙනවා. දැන් මට නිදිමත තියෙනවා. දැන් මට අතීතය අනුස්මරණය කරන පශ්චාත්තාපය අනාගතය ගැන තිගැස්ම වගේම සැකේ තියෙනවා කියලා පරිවර්තන කෙලස් තියෙන එක නදියා බලනකොට පිටගෙනාට පේන්නේ නැහැ මෙයාලගේ හිතේ කෙලස් තියෙනවා කියන්නේ. මෙයාගේ හිතේ ද්වේෂය තියෙනවා, මෙයාගේ හිතේ කාමය තියෙනවා කියලා පේන්නේ නැහැ. ඇඟේ නැගිටලා තියෙනවා. වීතික්‍රමණය වෙලා නැහැ. ක්‍රියාවට නැගලා නැහැ. උල්ලංඝනය වෙලා නැහැ. අන මේක නොකලයි කියලා පොලිසියට අල්ලන්න බෑ. සිවිල් නීතියට අල්ලන්න බෑ. රාජනීතියට අල්ලන්න බෑ. නමුත් මේ පුද්ගලයා සංසාර බය නිසා සංසාරයේ කෙරෙහි ගැලවීමට තිය ආශාව නිසා තාම විචක්‍රමණ වෙච්ච නැති කෙලස් එක පවා ඒක පාණි කර ගන්න ගන්න උදාහර තමයි සමත භාවනාව කියලා කියන්නේ. කියන නැත්නම් පරිඋත්තාන කෙලස් අයින් කරනවා කියලා කියන්නේ එතකොට යා සායන දුරට ඉන්ද්‍රියබද්ධ විඥානයේ තියෙන රළුපරළු භාවයේ තේරුම් අරගෙන ඊට පස්සේ විඥානය ගන්නවා නීවර ධර්ම තුරු වීමත් එක්ක අනින්දිය බද්ධ තත්වයකට. එහෙම නැත්නම් විඥානේ ඊට පස්සේ දැන් විචක්‍රමණය කෙලස් කරන එකනාගේ විඥානේ රඳලා තියෙන්නේ ඉන්ද්‍රිය බද්ධ දේවල් එක්ක. අපි යම් තැනක නීවරණ දුරු කරලා අරමුණත් එක්ක හොඳට සමීප වෙලා ගත කරනකොට අපි ලබන ප්‍රීතියක් සුඛයක් නැත්නම් මේ භාවනා කරන යම් දුක් පීඩාවක් විඳිනවා. ඒ විඳින දේවල් ඇයින් කනෙන් ආසෙන් දිවෙන් නෙවෙයි විශේෂයෙන්ම සමාධි සුඛය කියන එක ප්‍රීති සුඛය ඇහෙන් රූප බල ලබන සුඛයක් නෙවෙයි එතන තියෙන්නේ. කනින් සද්ධාහ ලබන ආමිෂ සුඛයක් නෙවෙයි එතන තියෙන්නේ. ගන්ධයෙන් රසයෙන් පහසෙන් ලබන සුඛයක් නෙවෙයි තියෙන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් සහ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලින් ස්වාධීන වෙච්ච ඒ රසය ඉන්ද්‍රියබද්ධ විඥානයේම ගත කරන කෙනා දන්නේ නැහැ එයාට වෙන මේක গুপ্ত දෙයක් විදියට. මූල දෙයක් විදිහට ඉන්සගෙන පිස්සු කතාන ඔය කොහෙද තියෙන්නේ මේ රූප සද්ද ගන්ධ රස වලින් ලෝකයක් තියෙන ඒකත් අපිට තාම අදීලා තියෙනවා ඒක හම්බ කරගෙන ඉන්නකොට ඕක කරන්න අපිට වෙලාවක් තියෙනවා කියලා අර අනින්ද්‍රියපද්ද සැපයට හිත යොදන්නෙත් නෑ ඒ තරමටම ඉන්ද්‍රියපද්ද විඥානේ නැත්තම් වීචකම කියලා සෝදාත කරනවා දැන් භාවනා ලෝකයට ආපු ඇත්තෝ ඊට වැඩි පොඩ්ඩක් සල් කල්පනා කරලා බලලා සාර්ථක වුණා නම් නීවර ධර්ම ටික යම් ප්‍රමාණයක ඉකර කර ගන්න පුළුවන් වුණා නම් එයා තේරුම් අර ගන්නවා අච්චර මහන්සියෙන් හම්බ කරලා රූප සද්ද ගන්ධ රස බල අරහා ලබන්නේ ආමිෂ සුඛයත් එක්ක බලනකොට මේ නිරාමිෂ සුඛයේ දිව්‍යමයයි බ්‍රහ්මයි ඒක කවදාකවත් කෙලසයිට කෙනෙකුට පිටිකම කෙලස් තියෙනකොට ගන්න බෑ පරිඋත්තාන කෙලස් තියෙනකට ගන්න බෑ ගිය දවසට තේරෙනවා මම පාවිච්චි කරන වචනේ තමයි ආමිෂ සුඛයේ තරගයක් හරහා ගන්නවා හැමදාම කවුරු හරි පරද්දලා මිරිකලා තල්ලු කරලා පරාජය කරලා ගන්න. නිරාමිෂ සුඛය නිතරම ජාති. කොච්චර ගත්තත් කාටවත් හානි වෙන්නේ නැහැ. නම එතන ගිහිල්ලා බලනකොට කවුරුත් නැහැ. ඔක්කොමලා බරපතල වැඩ ඇතුව කාම කාම සුඛේ. ඉන්ද්‍රිය බද්ධ විඥානේ. වීතික්‍රම කෙලෙස් වල. ඉතින්සාර නිර්ාමිෂ සුඛේ පැත්තට යනකොට එහෙම නැත්නම් මේ නීවරණ නැති ලෝකෙට යනකොට ඒක සම්පූර්ණ පිරිච්ච ගතියක් තියෙනවා බුදුම සම්පත්‍ති කරගතියක් බුදුම සන්තුෂ්ටි කරගතියක් ඒක තරංගෙට තියා පේන තෙක් අහ කවුරක්වත් නැහැ නිසා නිසින්ින්දි බුද්ධ වෙනවා ඒක බුද්ධ ඥානද කියන්නේ විවේක ජම්පීටි සුඛ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛේ නැත්නම් ඒකට කියනවා දිට්ඨ ධම්ම සුඛේ මේ ලෝකේ මේ මේ ජීවත් වෙන ගමන් ලබන්න පුළුවන් මනුස්ස සැප නෙවෙයිම ඕකෝ. දිව්‍යමේ මනුස්ස මේ සැපක් තමයි නීවරණ වලින් තොර වෙච්ච වෙලාවට හම්බෙන්නේ විස්රාමය, ඒ විවේකය. නමුත් ඒක ලබන්නේ මිනිස්සෙගේ කොච්චර පුංචි කොටසක්ද? ඒ මොකද ඒ තරම්ම අතිත්‍ිත විඥාණයට කඹරන જાතියක් ලෝක ජීවත් වෙනවා. අතිත්‍ිත විඥාණයට දහස්කම් කරන જાතියක් ජීවත් වෙනවා. කොමිටේ ලෝකේ මනස සාන්ති සඳහන් කරන්නේ මේ කාමභෝගී මිනිස්සයා කාමරාජිනිකේ කාමරාජධානිය බැලියෝ කියන. බත් බැලියෝ. හම්බෙන මොකක්වත් නැහැ මරණ වෙලාවට සම්පූර්ණ පශ්චාත්තාපේ මැරෙන්න ඕනේ ඉන්නකම්. ඊර්ෂ්‍යා කරමින්, ක්‍රෝධ කරමින්, අනුන් පරෙමින් මේක හම්බ කරනවා හම්බ කරලා කාමරාජිනියට තමයි පයින්නේ. නමුත් ඒත් එක බලනකොට මේ නීවර ධර්මයෙන් තොර කරලා ලබන මේ ඉන්ද්‍රිය බද්ධ නැති විඥාණය රහසක්වත් කහකට තහංචක් විලංගුවක්වත් තියෙන කට නෙවෙයි තක තීරුකම නිසාම යන්න බැරි එක. ශිල්පේ දන්නේ නැති නිසාම යන්න බැරි එක. ගියාට ඒක ඒ චින ඉරාමසසෝගේ ආඩම්බරය යගේ දන්නේ නැති නිසාම යන්න බැරි එක. අඩු ගන්න කියනවනේ සරුවචනසේ පහළ වෙන්නේ ඉස්සරහ. ඒ තුන්කල් දක්නා ඊට සින්නාන්තේ වට ගිහිල්ලා ඒ වගේ ඉඳගෙන තමයි මේ නක්ෂත්‍රය හොයාගත්තේ. ඒ වගේ ඉඳගෙන තමයි මේ ආයුර්වේදය හොයාගත්තේ. ඉවුවන් ඉඳලා තමයි ඊට කලින් තිබුණු ගණිත ශාස්ත්‍රය ඉගෙන ගත්තේ. මොකද ඒකට ගියාට පස්සේ ඔය එදිනදා ජීවිතයේ තියෙන මානසික ආතතිය නෑ. ඊට ගියාට පස්සේ ඔය කියන අසහනෙත් නෑ. නිසා ඕන දෙයක් අටිපක්කේන විගමනයේ අටිපක්ක විගමනයේ නෑ. ගම්බීරෝපි ධම්මෝ සුපාකටම් භවීය කියලා අටුවාචාර්ය වහන්සේ සඳහන් කරනවා. මේ ප්‍රතිපක්ෂ ධර්ම නෑ, නිවන ධර්ම නෑ කියනකොට ඊටාම ගැඹුරු ධර්ම ඕ ප්‍රසිද්ධ වෙනවා. හොඳට තේරෙන්න පටන් ගන්නවා අතර ගත්ත නෙල්ල ගෙඩිය වගේ මේ ලෝකෙ මේ මිනිස්සු මොකද මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ මොකද මේ මිනිස්සු මෙච්චර මේ ආසහනයටපත් වෙන්නේ මොකද මේ මිනිස්සු සීදී වෙනස ගන්න මොකද මිනිස්සු එක එක කාමකට වැටෙන්නේ මේ අනින්ද්‍රිය බද්ධ නැත්නම් මේ ඉන්ද්‍රිය බද්ධ නොවන මේ විඥානයේ තියෙන මේ සැප ඒ ඒ සැපට කියනවා ඒ හොඳ වචන තමයි කියන පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතිය දන්නේ නැහැ කියන්නේ කියක් කියන්නේ ඕවා කරන්න බැරි දේවල් මේ කාලේ පොද නිවන් දකින්න පුළුවන් වෙන්නේ මේ කාලේ ඔය යමක්ම කම්ම කරන ජීවත් වෙන එකයි ජීන්නේ ඒක ඒ උදාහරණ මෛත්‍ර උදාහරණ අපම කරමු දැන් බෑ ඒක එහෙම නැත්නම් ඒ කාලේ තිබ්බ දැන් නෑ කියලා নানা ආකාර තර්ක හදාගෙන කාමයට පයින්දින නම් කියම් කිසි කෙනෙක්ගේ අනින්දියබද්ද විඥානය කියලා මම මේ වචනේ පාවිච්චි කරලා මොකද නේ මට දොස් කියනවා මොකද ඒක පිටකේ පෙන්නේ නෑ ඉන්ද්‍රියබද්ද විඥානය කියන එක තියෙනවා ඉන්ද්‍රියබද්ද විඥානයෙන් තොරව ලබන මේ නිරාමිෂ ප්‍රීතිය ආදනම් කරගත්තොත් ඒක තමයි ගෙදර බවට පත් කරගත්තොත් ඒ කෙනාට විතරයි තේරෙන්නේ මීට යටින් තව තට්ටුවක් තියෙනවා. වීචිකම කෙලෙස් ඉන්නකොට කොහොමඩක්වත් පරිඋත්ථාන කෙලෙස්වත් පේන්නේ. මොකද වීචිකම කියන්නේ බරපතල සුනාමියක්. ඒකදී ජීවිත බේර ගන්නවා කියන එක ලේසි නෑ. ඒසයි මනසට වහපියක් නෑ හම්බ කරනවා. නමුත් යම් කිසි වෙලාවක යම් කිසි කෙනෙක් ඒකේ ආදීනව දැනගෙන සීලක පිළිපදලා සමාධි භාවනාවක් කරලා හිත යම් වෙලාවක එකතු වුණා නම් ඒ කොදි බාහිරපත් වුණා නම් යාර වෙන ගැඹුරෙන් පේනවා තාම පොක්කදී කියලා නැහැ. එහෙම නැත්නම් එයාට විතරයි ඊට යට තියෙන අනුසය කෙලස් පේන්නේ. හැබැයි ඒකත් ඉබේ පේන එකක් නෙමෙයි. ඒ විදිහට බලන්න ඕනේ සබුදු ජානනාච පහළට ඉස්සල්ලා යම් යම් ඇත්තෝය ඒ ධ්‍යාන ලබල තියෙන නමුත් ඒක ප්‍රේක්ෂාවෙන් සහ සතියෙන් අනරේ ලැබලා නැහැ. උපේක්ඛා සති පාරිශුද්ධියෙන් කියන වචන තිබිලා නැහැ. සර්වඥාන්සේ පොසත් කාලෙම නැත්නම් බුදු වෙන්නේ ඉස්සර වෙලා මේක ලැබලා මේකට යටින් තව කොක්ක තියෙන බව අනුශය කෙලස් කියලා જાතියක් තියෙන බව. ඒක නැති කරන්න මේ මුලින් තියෙන තට්ටු දෙක ගලවන්න ඕනේ බවත් ඊට පස්සේ කල යුත්තක් ඉක්මීමක් ශික්ෂණයක් කීකරු කර ගැනීමක් තියෙනවා. ඒකට ප්‍රඥා ශික්ෂාව කියලා කියනවා. වීතිකම කෙරෙහි කරන වැඩේ කියන සීල ශික්ෂාව කියලා. ප්‍රඥා ශික්ෂාව තියෙනයි කියලා. උන්වහන්සේගේ මානවයට හම්බෙච්ච දායාදේ තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා වලින් සාර්ථක වෙච්ච මිනිස්යාට සමාධි ශික්ෂා පිළිබඳ ප්‍රස්තාරය ඇඳලා දුන්නා. සිටියම ඇඳලා දුන්නා. ඒ සිටියම කාම ලෝකේ ඉන්න මිනිස්සුන්ට පේන්න දකින්නත් නැහැ, ඕනකමකුත් නැහැ, දැක්කට ඒකට සලකන්නේත් නැහැ. කවදා හෝ සලකන ගතියක් එන්නේ ওই වීතිකම කෙලස් පරිඋත්තාන කෙලස් කියන කෙලස් දෙක ඉවම් කරලා බුදුහාමුදුර අදහන කෙනෙකුට තේරෙන පටන් ගන්නවා බුදුජානසෙ මොන තරම් ගැඹුරකින්ද මේ විඥානීය තිබුණු වීතික්කම කෙලස් කියන භූමිය විඥාණයෙන් ගලවලා දාලා විඥාණය ආසරණ කරලා විඥාණය හාමත් කරලා හෙන්දත් කරවලා ඊට පස්සේ වීතික්කම කෙලස් පරිඋත්තාන කෙලස් කියන භූමියටත් විඥාණයට ඉඳ ගහ ගන්න දෙන්නේ නැතුව පදනම් කරගන්න දෙන්නේ නැතුව ඊට යට තියෙන අනුසය කෙලස් ටික දැකලා විඥානයේ දැන් පදනම් කරගෙන තියෙන්නේ මේ අනුසය කෙලස් ඒ නිසා විඥානයේ පෝරකේලයින් කළා වගේ අනුසය කෙලස් ටිකත් ක්ෂය කරන්න ඕනේ වැය කරන්න ඕනේ නිරුද්ධ කරන්න ඕනේ කියන එකට තමයි ඔය ආර්ය පරිශ්‍රණය කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී කියලා උන්වහන්සේ ඇවිද්දී සීලය පිළිබඳ සුද්ධ පවිත්‍ර කරන වැඩවලට නෙවෙයි. ඒක කෙලින්ම සඳහන් කරලා තියෙනවා භ්‍රමජාල සූත්‍රයේ මම මෙතෙන් ආයෙ උඹලට මේ සතුන් මරන්න එපයි කියන්නේ නෙවෙයි. ඒ වගේම සරුවචනාංශගේ ගුණයක් නෙවෙයි සතුන් නොමර ඉන්නවා කියන්නේ. අපේ සරුවචනාංශේ කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා අපි බැඳෙන්නේ මොකද වෙන්නේ? ඒ සරුවචනාංශ කරන නිග්‍රහයක් වෙනවා. බුදුන්සලා ආවෙත් ලෝකෙට කාමීත්‍යාචාර කරන්න එපා කියන එක නෙවෙයි. උන්වහන්සේ ඊට යටින් තියෙන කාමීත්‍යාචාරය කාමච්ඡන්දයත් ඒ කාමච්ඡන්දයට තියෙන කාම අනුසයත් නැත්නම් රාග අනුසයත් ඒක දැකලා ඒක පෙන්ලා දෙන්න. ඒක පෙන්ලා දෙනත් ඔබට ඒක ඕනේ නම් විඥාණයට ඒක ඇඟිල්ල ගහ ගන්න ඕන ඒක දීපන් ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම උඹට රහස කියලා දෙන්න නැත්නම් ක්‍රමය කියලා දෙන්නම්. ඕකෙමුත් විඥාණය අයින් කරන්න ඕන. නැත්නම් විඥාණයට ඕක ඇඟිල්ල ගහ ගන්න දුන්න වෙච්ච නැති දවසේ විඥාණය අපපතිත්‍ිත බවටපත් වෙනවා. ඒකෝට විඥාණය කියනවා අපපතිත්‍ිතං අපවත්තං අනාරම්මන. ප්‍රතිෂ්ඨාවකුත් නැහැ විඥාණයට පැවැත්කුත් නැහැ විඥාණයට ආරම්මණයකුත් නැහැ විඥානය. එහෙම නැත්නම් කියනවා ශුන්්‍යත අනිමිත්ත අපනිත්ත කියලා. අපතිත්තං කියන්නේ මේ ශූන්‍ය දෙයක් මේකේ තියෙන විඥාණයට läග ගන්න තරම් අපි මේ තියෙන මේ ශූන්‍ය දෙයට අවයක් ආඩම්බරයක් දෙන්නේ නැහැ. දුන්නොත් විඥානේ වාසි ලබනවා. අනිමිත්තයි. ඒකේ නිමිත්ත ගත්තොත් මේක නිමිත්ත ගන්න ඕනම දෙයක් චිත්තක්ෂණ දෙකක්වත් තියෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ චිත්තක්ෂණ දෙකක්වත් තියෙනවා. ඒ තරම් සීගේ වෙනස් වෙනවා. අපි ගත්තනම් නිමිත්තක් කෑදරකමට තමයි. අපි ගත්තනම් නිමිත්තක් මාන්නයට තමයි. අපි නිමිති කරා ඒ දෘෂ්ටියට තමයි. නිමිති කරන බැරි දෙයක් නිමිත්ත කරගන්නේ, තලගොයක් අපරගොයක් කරගන්නේ කණ්ඩෝනමට. ඒ නිසා මෙතන තියෙන අනිමිත්තක කියන්නේ. නිමිති ගන්න තරම්වත් මේක ඉසුඹලන්න තරම්වත් විවේකයක් දෙන්නේ නැති බව. ඒ වගේම අනිමිත් අපනිත අපනිත කියලා කියන්නේ ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. අනේ මේක නම් සෞතුයි හෙට මට හම්බුනොත් මෙතන හොඳ නෑ මට අතන හම්බුනොත් මෙහා හොඳ නෑ මට අරය හම්බුනොත් කියලා කියන්නේ මේ වර්තමානයේ තියෙන දේ දුක වශයෙන් දන්නේ නැතුව මෙතන පොඩි අත්තරද්දක් ඇති මට ප්‍රාර්ථනා කරොත් අදිෂ්ඨාන කෙරුවොත් චේතනා කෙරුවොත් මේක වෙන හොඳනකට යන්න පුළුවන් කියනකොට එමන්සයි චේතනාව මුල් කරගෙන විඥාන ප්‍රතිස්ථාව ලබනවා. අර බూరు වගේ ඉස්සරහින් කරට්ටල එල්ලුවා වගේ. ඌ ඒක කන්න දුවනවා. දුවනකොට කිහිමයාට අවශ්‍ය දේ, බూరు හිමියට අවශ්‍ය දේ සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික දේශපාලන විද්‍යාව හරහා කෙරෙන්නේම මිනිස්යාට ප්‍රාර්ථනාවක් ඇති කළ දෙනවා. උඹට මම අරක දෙනවා, උඹට මේක දෙන්නම්, මේකට මේ මේ දුක් විඳින්න වෙනවා, මෙච්චරක් පහින් වෙනවා, මෙච්චරක් දුක් ගන්න වෙනවා කිසි ප්‍රශ්නයක් නෑ මට අරක ලැබෙනවා. ඒක වෙනවා උදාසනක් වශයෙන් කියනවා මේ කලී නිහිවලා එලිච්ච පිටපස්ස යනවල එලිච්චගේ තන බුරුල්ල දැන් වැටේ දැන් වැටේ කියලා. හොඳ මිලෙක් මසනේ. යනකොට අර හෙල්ලෙනකොට හිතෙන්නේ දැන් ඉතින් පිටිපස්සෙන් කියලා හලාලාලාලා යනවල අනේ වැටෙන්නේ. මේ ලෝකේ ඉන්න මනුස්සගේ කාම ආසාවලුත් හිවලිය. එලිච්චක් පිටිපස්සේ තන බුරුල්ල වැටෙනකම් පස්සේ ඇවිදින ඇවිල්ලිය තමයි තියෙන්නේ. ඒක හොඳ කයි වෙලා තියෙන පෙදෙන්නේ නැහැ හෙල්ලෙලි තියනවා වගේ. එක එකක් මැරිලා නැහැ කවදාකවත් මේ ජීවිතේ ඇති කියලා. හැම එකම මැරලා තියෙන්නේ මදි කියලා. ඒ තියෙද්දි අපි මේ තව එකෙක් ඉක්මවගෙන යන්න හදන ගතිය. ප්‍රාර්ථනාවක තියෙන පුස්ස නිසා මේ කටයුතු සිද්ධ වෙන්නේ. ප්‍රාර්ථනාවක තියෙන කෝපය දකින්න නැති නිසා මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. ප්‍රාර්ථනා කරන හිස්කතිය දකින්න නැති නිසා මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා බුදුදන් වහන්සේ අනිමිත්ත අපණිත ශුන්්‍යත එහෙම නැත්නම් අපවත්තං අනාරම්මන අපපතිත්තං කියන මේ ගතිය දක්වන්නේ විපස්සනා භාවනාව තමයි ඒ කැපිල්ල කපන්නේ. ඇත්තටම විපස්සනා භාවනා කරනකොට තමයි යෝගාවචරයට මේ සීලය කියන්නේ මොකද්ද කියලාවත් තේරෙන්නේ. සීල කියන්නේ කවදාකවත් කාගක සදාචාරයමයින්ද ගත්ත අතකොලුවක්වත් දේශපාලන ආයුධයක්වත් උපකරණයක්වත් නෙවෙයි. ආ බුදුජානකගේ අදිවචනේ හැටියට සීලය කියලා කියන්නේ අවිප්පටිධාරත්තාය කෝ ආනන්ද කුසලාන සීලය. උඹේ හිතේ තියෙන විපිලිසරකම නැති කරවන්නයි ආනන්ද කුසල සීලයක් උදව් වෙන්නේ. මේ අනුමනින්ද නෙවෙයි. සීලේ නැති නිසා පශ්චාත්තාප වෙන්නත් නෙවෙයි. සීලයක් තියෙනවා කියලා ආඩම්බර වෙන්නත් නෙවෙයි. හිතේ විපිලිසරකම. අන්‍ය වේත බව, අන්දමන්ද බව. අපි කියන්නේ අලුත් වශයෙන් කරන අංජබජල් කියලා කියන්නේ. ඔළුව ක්‍රේල් වෙලයි කියලා කියන්නේ. අන්න ඒව නැති වෙන්නයි මේ සීලිය ඕන කරන්නේ. මේ සීලිය ගත්තට පස්සේ ඔළුව ක්‍රේල් වෙනවා නම් අංජබජල් වෙනවා නම් ඒකට සීලිය කියන්නේ බෑ. සීලේ තියෙනවා මනුස්සයාට තිබිච්ච බර අයින් කරන්න. ඒ මනුස්සයාට තමයි ඒ සමාධිගත කෙරුවේ නැත්තම් කවදාකවත් මේ අනුසය කෙලෙස් බලන්න බෑ නිසා සමාධිගත කරන්න ඕනේ. කාර්යයට ඔපරේෂන් කරන්න ඉස්සෙල් එදා සීනති කරවෙ නැති වුණොත්. ලෝකල් ඇනස්තීසියා උනොත් කරත හැකි. නමුත් බරපතල ඔපරේෂන් එකකට නම් ෆුල් ඇනස්තීසියා දෙන්න ඕනේ. ඉතින් එහෙම නෑ නෑ මට මේ ලෙඩේ වාර බරපතලයි මට ඇනස්තීසියා නැතුණයි කියලා. ඊළඟ කවදාකවත් ඔපරේෂන් එකකට සහයෝගය ලැබෙන්නේ නැහැ. අත් පිහිය ගන්නකොටම බය වෙනවා. දොස්තර කවදාකවත් බෑ. ඔපරේෂන් එක කරන්න නිකමට ඒ දණ්ඩ ලෙඩා කොටියෙක් නම් සීනටි කරන්නේ නැතුව ඔපරේෂන් කරන්න ගියාම දොස්තරට මොනවා වෙයි? කොයි එකක් ගන්නකොට කොටිය තමයි මේ මිනිස්සයා වුණා. ඒ නිසා සීනටි කිරීමේ වටිනාකම තේරුම් අරගන්න ඕනේ මේ අනුසය කියලා දකින්න. ඊට පස්සේ අපි යම් වෙලාවක භාවනා කරනකොට මේ සීලයේ අදිෂ්ඨාන ශක්තිය නිසාම සද්ධාව නිසාම අපේ කැපවීම අපේම නිසාම අපි ඒ කාරණුණකට අඩු කරනවා රූප පෙන්වන්නෙත් නැහැ සද්ද අසන්නෙත් නැහැ ගඳත් නැහැ රසත් නැහැ පහසකට විතරක් අඩු කරනවා මං කියනවා මේත් ඇති කියලා මේක විශාල ජයග්‍රහණයක් යෝගාවචරය දන්නවනම් මගේ හිතේ තියෙන මේ අරමුණේ කියලා ඒ දැනුමම උතුම් වටිනාකමක් තියෙනවා. ඒ අරමුණේ ඉන්නකොට ඒ අරමුණක් ගෙව්වයි කියලා හිතන දැක්ක එතකොට කොහොමද විඥානය ප්‍රතිස්ථාව ලබන්නේ? වෙන්නේ මොකද්ද? මේ ප්‍රතිස්ථාව ලබන අරමුණ නැති වෙනකොට හිත නිින්දට වැටෙනවා. හිත බයක් ඇති කරනවා. හිත සැකයක් පහළ කරනවා. හිත කියනවා හරි ඒකාකාරයි කියලා. හිත කියනවා හරි නීගසයි කියලා. හිත කියනවා අසරණ වුණා වගේ කියලා. නැහෙන් තල්ලුණා වගේ කියන අර බුදුජානනාගේ සම්පූර්ණ ප්‍රයත්නය තියෙන්නේ මේ විඥාණයට ඇඟිල්ලක් ගන්නට නගාදති කියන වචනේ කියලා තමයි ඔය ඥානানন্দ සංසපෙන්නන්නේ විඥාණයට බස්ස ගන්න කොක්ක ගහ ගන්න කුඩාරම ගහ ගන්න කුඤ්ඤ ගහ ගන්න තරක් නොදෙන එකයි මේ විපස්සනාදි කෙරෙන්නේ ඒක නිසා යම් වෙලාවකට යෝගාවචරයට මේ එකම අරමුණ ඉස්සරහට ගන්නේ මම කියන්නේ සද්ද වේදනයි කියන්නේ නැහැ කියන එක යෝගාවචරය ඒවත් තියෙන වෙලාවට අපිව ඒවා කඩමාරු කරගෙන අපි ආනාපානෙ ගත්තයි කියලා හිතමු ඉස්සරහට. අරගෙන නැහැ ඒක ගෙවෙනවයි කියලා හිතමු. ඒ ගෙවිගෙන ගෙවිගෙන ගිහලා සම්පූර්ණ ගෙවුනට පස්සේ අර තේරෙනවා නම් දැන් විඥාණයට වීතික්‍රම කෙලෙසුත් නැහැ. يعني කාය වචන කාය දුච්චත වචී දුච්චත නැහැ. කාටද නීවරණක් නැහැ. නීවරණ තිබුණා කාම ඡන්දය පහළ වෙනවා. මේ චිත්තක්ෂණයට ගිහිල්ලා බලන්න ආසාවල් තියෙනවා කියලා චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණේ ද්වේෂය තියෙනවද බලන්න. නිින්ද තියෙන්න පුළුවන් මොඩ වුණොත්. නිසා නින්දපුත් ඇති නොකර ගත්තොත් අතීත පිළිබඳ පශ්චාත්තාව සහ අනාගත පිළිබඳ ගැස්ම තියෙනවනම් ඔතෙන් යන්න බෑ. සැකේ තියෙනවනම් යන්න බෑ. ඒ නිසා යෝගාචර වග බලා ගන්න ඕනේ. එතෙන්ද ගියාට පස්සේ ওই නීවරණ ධර්ම වල මායාව, ලේසය, හොල්මන් එන්නේ ඉඳ තියෙනවා නොහුරු නොපුරුදු තියෙනවා. ඒ වෙන්නේ උපක්‍රේෂ වශයෙන්. ඉව එන්නේ අම්බරවගෙන සුලිසුලන් කමාගෙන තෝක් කනවා තෝක් මරනවා කියන තමයි එන්නේ මොකද නිකා හුදු මනස විඥානයේ ප්‍රතිස්ථාවක් නැති වෙනකොට යාට ඇති වෙන ඒ ක්ලාන්ත ගතිය නිසා කරන භ්‍රාන්ති ආනේ නිසා කවදාදී අල්ලගත් අරමුණත් ඒකේ තියෙන නාම රූපත් නාම රූප කියලා කියන්නේ අරමුණට නම කියලා කියාගන්න බැරුව යනවා මේ ආස්වාසි මේ ප්‍රසවාසි කියලා වෙන් කරගන්න බැරුව වෙනවා මේ ආස්වාදයේ මුලැමැදාග කියලා සුද්ධ පවිත්‍ර භාවයක් නැතුව මේ ප්‍රසවාසයේ මුලැමැදාග කියලා නම කියාගන්න බැරි වෙනවා. ඒ වගේම මේ ආස්වාදයේ ප්‍රසවාසයේ ආස්වාසයේ සීතල ප්‍රසවාසයේ උණුසුමයි කියලා රූප ධර්මයක් මාර්ගයෙන් අරමුණු කරන්න බෑ. ආදි වචනයක් ගන්න බෑ. නිමිටි කරන්න බෑ. ආකාර ගන්න බෑ. අන්න ඉතින් ගියාට පස්සේ දැන් මේ තියෙන්නේ විඥාණයට නාම රූප වීචික මට්ටමෙත් නෑ පරිඋත්තාන මට්ටමෙත් නෑ අනුසය මට්ටමකින්වත් නොදීම සඳහා නැත්නම් අනුසය මට්ටමකට ඇතිවීම වැළැක්වීම සඳහා අර තියෙන විවේකයේ අර තියෙන විස්රාමයේ අර තියෙන හුදකලාවේ බොහෝ වෙලා ඉන්න ගන්න ප්‍රයත්නය තුල යෝගාචර තේරුම් අර ගන්නවා මේක දන්නේ නැතුව මේක දිගට පැවැත්වීමට ගන්න ප්‍රයත්නයකින් තොරව හිතන මතන ප්‍රාර්ථනා කරන අදිත්‍යාන කරන සෑම දෙයක්ම නාම රූප ඇති කරනවා කෙලෙස් ඇති කරනවා විඥානීයක වාසය කරනවා. මුචෛතන අලුතෙන් ප්‍රාර්ථනා අදිත්‍යාන අරක වේවා මේක වේවා මොකක්වත් නැතුව දිහා බලා ඉන්නවා කියන එක බුදු දඥාන්සේ දෙන වචනය කියන්නේ තාදී ගුණය කියලා. අත්ත්මීතා කියන වචනේත් අපි සම්බන්ධ කරගත්ත තාදී ගුණය කියලා කියන්නේ එහෙව් හිතක්. ඒක සිංහල කියන්නේ එහෙව් හිතක්. වීචිකම කෙලස් මට්ටමේ නෑ ඒක නම් ලැජ්ජාවටපත් වෙලා. පරිඋත්තාන කෙලෙසුත් නෑ ඒක සමත ප්‍රයෝගයෙන් දුරුවන් කරලා දැන් එතකොට අනුසේ වශයෙන් එක එකන ගොජ දාන්න හදනවා. අර එහෙම මෙහෙන් දඟලනකොට ඒ කිසි දෙයකට අහුවෙන්නේ නැතුව දත් 32 මැද දිව තියෙනවා. ඒ නැත්නම් මේ විෂම ලෝකේ සමහිත පවත් ගන්න වගේ. ආය ඒ වයකට ප්‍රාර්ථනා හදන්නේ නැතුව ඒ වගේ සැලසුම් හදන්නේ නැතුව මේකට පැවැත්මක් දෙන්නේ නැතුව පවත්තන හිතර කියන බුදුරජාණන්සේ තාදී ගුණය කිය. මේක තමයි ඔය චීන දිගටම තියෙන තාවෝයිසම් කියලා තියෙන්නේ. තාවෝයිසම් කියන වෙන ඕනම දෙයක් වෙන්න ආරිනවා. එකකටවත් ගැටෙන්නේ නැහැ. එකකටවත් හැලෙන්නේ නැහැ. එකකටවත් ආඩම්බර වෙන්නේ නැහැ. නොදැක්කාගේ නැහැ වුණා වාගේ යමක්කමක් කරගන්න බැරුවා වගේ මෝඩෙක් වගේ මලමිනියක් වගේ ඉඳලා අර අපතිත්ත විඥාණය විඥානයේ අපතිත්ත බව විඥානයේ යමක් පිළිඹු වෙන්න දැඟලුවාට පිළිඹුවක් වෙන්න දෙන්නේ නැතුව අනිදර්ශන කරන ගතිය පිළිබඳ ශිල්පේ කිසිම ලෝකායත විශේෂක නැහැ ලෝකායත විශේෂන්ට තියෙන්නම විඥාණයට පොහොර දෙන එකයි ඒවයි කරන්නේ විඥාණයට ඇති වෙන්න හන්න දෙන එක. ඉතින් මෙතන තියෙන ඊට වැඩි ආත්මසම වෙනත් දෙයක් නිසා මේකට කියනවා පටිශෝතගාමී කියලා කියන ගමදික ඉහළට යන ගතියක් මේකේ තියෙන්නේ. ඒ නිසා බුදුජාණන් වහන්සේ මේ පෙන්වන ක්‍රමය විඥාණයට පොර දෙමින් නොදන්නා තාකල් කෙලස් වවාගෙන ආපු ඒ සියලු කෙලස් මේ වගේ තැනට ගියාට පස්සේ මෝහ පටල කපලා අපපතිත්‍ිත ගතියක් අනිදර්ශන ගතියක් විඥාණයට සාපේක්ෂව ආරම්භ දෙන්න පුළුවන් බව යෝගාවචරය පළවෙනි වතාවෙන් තේරුම් ගත්තොත් මම දැන් බුදුරජාණන් වහන්සේ දෙන්න ඕනේ පණිවිඩය නැත්නම් බුදුරජාණන් වහන්සේට අපි කරණ තියෙන ලොකුම ගෞරවය එතන තමයි තියෙන්නේ. ඒක පැතිකඩ දෙකක් තියෙනවා. එකක් තමයි එතෙන්ද යන්න පුළුවන් ගියාට ඒකේ බව දන්න තියෙනවා. මම මේ ගිහිල්ලා ඉන්නේ ඒ නාම රූප ගෙවම් කරපු තැනක ඒ පටික සංඥා අධිවචන නිරුක්ති ගිවන් කරවතන කියලා දන්නේ නැත්නම් එයාට බය තමයි ඇති වෙන්නේ. සැකේ තමයි ඇති වෙන්නේ. කම්මැලිකම තමයි ඇති වෙන්නේ. ඉතින් මේ සැකේ කම්මැලිකම බය ගැතිය නැතුව පළවෙනිම තමයි ඉතින් කාටවත් යන්න බෑ ගියේ එකම එක උත්තරයන් වහන්සේ තමයි සරුවචන් වහන්සේ. ඊට පස්සේ අනාය අනිවාර්යයෙන් මෙතෙන්දි බයක්, චකිතයක්, සංඛාවක්, කංසාවක් අනන්ත ඇති කරනවා. ඒ ඔක්කොම කෙලෙස් වල මොනවද කියන්නේ? හරියට මේ නීවරණ කිය නීවරණත් නෙවෙයි කියන්නේ අක්ලේශ කියලා. ක්ලේශම නෙවෙයි ක්ලේශවල හේව නැලී. ආනිවදන නිහාපත්‍ර ගියොත් එයාට අත්දකින්න පුළුවන් මේ ජීවිතේදීම එත් නාමනච රූපංච අශේෂං පුරුජ්ජති. එතන නාම ධර්ම සහ රූප ධර්ම ශේෂයක් නැතුව බලකලාවදී. අටිකංච රූප සංඥාච එත්තේ චිත්තේ ජනයි. එතන පටිගය කියලා හැප්පෙන්න දෙයක් මෙතන පටිගය කියලා කියන අධිවචන පටිග සම්පස්සේ. ඒ එන දේවල් එක්ක කොක්ක ගහගන්න යන්නේ. රූප සංඥාවකුත් නැහැ. ඊවට නම් අනම් දෙන්න යන්නේත් නැහැ. අනන්ත සද්ද ඇහෙනවා, හිතවිලි තියෙනවා, වේදනා එනවා, අදිෂ්ඨාන පහළ වෙනවා. අඩම කෙරුවොත් හොඳයි, මේක කෙරුවොත් හොඳයි කියලා කල්පනා කරනවා මේ මොනම දෙයක් එක්කවත් කතාවද බඳින්න නැතුව කියන්නේ. බැඳීමක් ඇති කරගන්න නැතුව හිටියොත් එතකොට තන නාමංච රූපච්ඡාසේ සංකරුජ්ජති පටිගංච රූප සංඥාච ඉච්ඡතේ චිත්තේ ජට. මේ ජට සූත්‍රයේ සර්වඥාන්සේ අන්තෝ ජට බහි ජට ජටාය ජටිතෝ පජා. අන්තංගෝතම බුච්ඡාමි කෝයිමං විජතේ ජට. ඒ තමයි දේවතාවෝ ඇවිල්ලා අහන්නේ ස්වාමීන් වහන්සේ මේ ලෝකෙ දිහා බලනකොට ඇතුළත් කැට පිටත් කැට ජටාය ජටිතෝ පජාමේ අනන්ත ප්‍රමාණ මනුෂ්‍ය ප්‍රජාව පඹගාල පැටවෙච්ච ඉවලෙක් වාගේ අවුල් වෙච්ච කෙහෙත් මේ මේ මේ නූල් දාලාවක් වගේ කැඩ වැටිච්ච අවුල් වෙච්ච නූල් දාලාවක් මේ පැටලෙලා ජීවත් වෙනවා මම මේ ඔබ වහන්සේගෙන් විමසන්නේ කවුද මේ ජටාව ලියන්නේ එතකොට බුදුහාමසේ දෙන ගාතාව තමයි ගාථා තුනක් කියනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජටේ ජට. ඔබ තමයි විසුද්ධි මාර්ගේ ලියන්න පදනම් වෙච්චි ගාතාව. මොකද මේ ගාථා වලේ අන්තිමටම තියෙනවා නෑ අරක ඉස්සලා අපි තේරුම් අරගත්තොත් සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ. මේ මොළලක් කියලා එකක් තියෙනවා. දුන මිදිස් කන මිනිහෙක් නම් සීලයක පිටයි. සීලයක නැත්තේ අමනියෝ තේරුමක් නැති මිනිස්සු තිබුණට ගහලා බැලලා වැඩක් නැහැ. ඉතින් ඒ තීබ්බත වර්ණයක් උවා මේ මේ ඊළඟට දාපුවාම අර තිබුණ පිටුව ඩබල් වෙනවා. ඉතින් ආවට පස්සේ හොඳ જાති හොරෙක් වෙනවා. ඊටට යන්නේ ඉස්සෙල්ලා වූ වාගෙනවා. දෙල්ලමට වගේ හොරකම් කරන්නේ පරිේශණය සඳහා. හිරකෙදෙල තමයි හොඳම හොරු ටික හම්බෙන්න ඕකිනවා. මොකද්ද බං මොඩ වැඩේ කරන්නේ ඊගාස කියලා මෙහෙම කරපන් අහුවෙන්නේ නැති වෙයි. විදායල තමයි ඇත්තටම හොරෙක් වෙන්නේ. ඒ නිසා ප්‍රඥාවන්තයානම් පඤ්ඤාවත් අසාය සීලෝ සීලවතම් පඤ්ඤා පඤ්ඤාවතම් සීලං ඒ සීල් නැති මිනිසෙන්ට දඬුවම් කරන්න හදන ලෝකයේ ඒටදී අමන කමක් නැහැ ඒක මේ මේ දේශපාලනඥයන් විසින් කරපු දෙයක් මොනම හේතුවක් නැතත් ඔය දඩබ්බරයන්ට දඬුවම් කොල්ල හදන්න බෑ ඒ නිසා විනයක් පුදුජානන්සේ පනවලා තිනවා පුළුවන් නම් වෙලා තියෙනවා නම් කියවන්න බුදුජානක කොච්චර දුරට මන්දට හේතු ගන්නට උත්සාහ කරනවද කවදාකවත් දඬුවමක් නැහැ ඊට පස්සේ ඔබට බැලෙවි ගැලවෙන්න ඕනේ නම් කරපු වැඩ කරනවා මෙන්න මේ ටික කරපන් බැයි මනසගේ කන්සෙන්ට් එක එහෙම නැත්නම් එයාගේ ඡන්දය අරගෙන අය කියන්නේ කවදාවත් පැටලිලා කරන්න බෑ ඒක ඒක ගැලපෙන්නේ නැහැ මනුස්සයා නමුත් අපි අද ඉන්නේ ලෝකේ ඉහළ දේවල් නැත්තම් කරන්න බැරි තරම් ඒ නිසා සීලේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට සීලය කඩන්නේ අමනියෝ. ඒ නිසා සීලේ ප්‍රතිත්‍යය නරෝතවං චිත්තම් පඤ්ඤංච භාවයන් චිත්ත භාවනා ප්‍රඥා භාවනා වඩනවා. චිත්ත භාවනා කියන්නේ සමත භාවනා ප්‍රඥා භාවනා කියන විපස්සනා චිත්තම් පඤ්ඤංච භාවය. ආතාපි දික්කටම කෙලස් තුරන කෙලස් නිවන කෙලස් තවන වැරදි ඉන්නවා. ආතාපි කියන්නේ තාපය. කෙලස් තුතමනේ වියලවන්න. නිතරම ඉන්නේ කෙලස්. අද අපේ නිප්පකෝ නිප්පකෝ කියන්නේ සහජ ප්‍රඥාවක් කියලා කියනවා. මේ ඉගෙනගෙන පොත් වලින් ගන්න ප්‍රඥාවට වඩා ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියනවා. නිප්පක ප්‍රඥා සහ නික ප්‍රඥා නිප්පක ප්‍රඥා කියලා කියන්නේ උපත්තිමා වෙන එක. එහෙම නැත්නම් මේ කලපුරුද්දෙන් දකපුරුද්දෙන් යන ප්‍රඥාවකුත් තියෙනවා. අපි සාමාන්‍ය ඒක නිසා වෙන්නේ නැති උගක් කලාට කියන්නේ මේ ආත්ම නිවන් දකින්නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දතියෙන් තෝනේ එහෙම නැත්නම් දස පාරමිතා පෙරලා තියෙනවනේ පින් ඇති කෙනෙක් වෙන්න ඕනේ කියලා කියන කතාවේ බොරුවක් ඇත්තේ නැහැ තියෙනවා. නමුත් ඒක දැනෙන්නේ තියෙනවද නැද්ද කියලාවත් දැනෙන්නේ භාවනා කරුවොත් විතරයි. නැත්තම් දන්නෙත් නැහැනේ. තිබුණත් දන්නේ නැතත් දන්නේ. ඒ නිසා මෙතන නිපක ප්‍රඥාව අවශ්‍යයි. නිපක ප්‍රඥාව කියලා කියන්නේ උපත්ති මහම් වෙන එක. භාවනා ප්‍රඥාවයි කියලා කියන්නේ වැඩිමින් ලබන එක. අලපුරුතාරා ආතාපිනේ බෞද්ධ ධර්මං විචේතී ජටා ඒක විස්තර කළා තමයි සර්වඥාන්සේ විස්තර වශයෙන් කියනවා යත්ත නාමංච රූපච්ච අශේෂං උපරොච්චති. එතන ඔබට යම් කිසි දවසක මේ විඥාන ප්‍රතිෂ්ඨාව නොලබන තැනක් එනවා නම් ඔබට තේරෙයි. එතන මේ නාම රූප දෙකට නාම රූප දෙක ඇතිවීම වලක් කියලා තියෙනවා. ඇත්තටම නාම රූප දෙක නෙවෙයි නාම රූප පිළිබඳ තියෙන සංඥා. ඒවා වගලා ගන්න ගතිය වැලක් ගැලක් කියලා තියෙනවා. ඔබට එතනම නිතරම වළක්වගෙන ජීවත් වෙන්න වෙනවා. සද්ද තිබුණට අහන්න යන්න එපා. කය වේදන තිබුණට විඳින්න යන්න එපා. හිතේ තිබුණට හිතන්න යන්න එපා. ඒ වගේ නිකන් බීරෙක් වාගේ, කොටෙක් වාගේ, කල්කොරෙක් වාගේ, මලවිනියක් වාගේ හිටපන්. ඒව එකක්වත් එතකොට යෝජනා ඉදිරි වෙන්නේ. බලංගු වෙන්නේ නැහැ. එච නාම රූප තිබුණාට එකටවත් අපි ඒ පැත්තෙන් කොක්ක ගහනකොට මෙහෙන් කොක්ක වදින්නේ නැහැ. නිසා යත්තන ආයතනාමච රූපය අසීසංකප්පද්දති අටිකම් රූප සංඥාච ඒවත් එක ගැටෙන්න යන්නෙත් නැහැ වගේ ආරම්භර වෙන්න යන්නෙත් නැහැ ඒකට නම් මන දෙන්න යන්නෙත් නැහැ ඒ කියන්නේ හරියට කියනවා උදේ වෙනකන් අපි දස දස දහසක් හීන දකින්නවා එකක්වත් අල්ලන්නේ නැහැ අනේ මම දැකපු ඉන්නේ හොඳ එකක්ද දන්නේ නරක එකක්ද දන්නේ නැහැ කියලා අහන්න ඕනේ. ඒ හීන විචාරණ කෙනකින් අහන්න ඕනේ කියලා කියන්නේම ඊපස්සේ ඒ වෙනකල් හීනේ අල්ලලා ඉවරයි. ලක්ෂ කෝටි ගාණක් හීන තියෙන ඌ අල්ලන්නේ ඌට කෑදර හීනේ තමයි. ඌට තණ්හාව ඇති වෙන හීනේ තමයි. මාන්නේ වැඩි කරන හීනේ තමයි. නැත්තම් මාන්නේට හිංස කරන හීනේ. ඒ නැත්තම් දෘෂ්ටිගත හීනේ. ඒ වගේ අපේ දවසක් ඇතුළත කොච්චර කොක්ක වෙනවද? ඒ නෑ හැම කොක්කක්ම අල්ලන්න යනවා වෙනවට අර විදිහට වීති ක්‍රම කෙනෙක් ගිවන් කරලා පරිවෘත්තාන ගෙවක් ගිවන් කරලා අර විපස්සනා කරන යෝගාවචරය ඒ ඇති වෙච්ච ඒ උදකලාවේ ඇති වෙච්ච ඒ හිස්තනට ගියාට පස්සේ අපේක්ෂා කරන්නේ සද්ද නැති ලෝකයක් තියෙන්නේ. ඒ තරම් මොඩ නැහැ. අපේක්ෂා කරන්නේ ශරීරයේ වේදනා නොවේ කියලා. අපේක්ෂා කරන්නේ මට හිතවිලි නොවේවා කියලා. ප්‍රාර්ථනා කරන්නේ නැහැ අදිත්‍යණක් නැහැ. ඒක ඕන කෙනෙක් වරෙන් මම ඔක්කලන්නේ. මම ළඟ රූපේ පටිගිකුත් නැහැ රූප සංඥාවකුත් නැහැ සර්වඥාන්සේ සඳහන් කළා තියෙන්නේ වහලේ හොඳට තියෙනවා නම් වැස්සට වැහි බින්දු වහලේ ඉක්මවන්නේ නැහැ විනිවිදින්නේ නැහැ ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා වහලේ හොඳට තිබ්බට ජනලවලට තිබ්බොත් කුලක් වැස්සෙන් තෙමෙනවා ඒ නිසා වැස්ස වෙලාවට වහපන් කුලක් වැස්සෙන් කොට වහුවාම ගෙබිම තෙමෙන්නේ නැහැ ඒ නිසා ඒ වැස්ස නතර කරන්න බෑ. වැස්ස වහිනවා. බුහලේ වහගෙන හිටපන්. වහලේ වහගෙන හිටියොත් වෙහි බින්දු වහලේ පිනිවිදින්නේ. කුලම් වැස්ස එනකොට දොරවල් වහපන්. වැසුර තෙමෙන්නේ. අන්නේ වගේ යෝගාවලට හම් වෙන්නේ ඒක බොහෝම ආයාසයෙන් උපයන්න ඕන තත්ත්වයක්. ඒක මේ සුපර් මාකට් එකේ සල්ලි දීලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. කාටවත් කියලා දෙන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. හම්බ කරගන්න පස්සේ කාටවත් දෙන්නත් බෑ. හැම මොහොතේම අන්නේ වගේ එන්න එන හැම දෙයක්ම දිහා බලලා ආතාප වීර්යයෙන් ඒ වගේන් වැළකෙන්න. හැබැයි එකක් හොඳට මතක තියාගන්න අපි කොච්චර පිං කළාද මම කොච්චර ඒ தත්ත්වේ තේරුම් නැතුවත් ඒ කුපාරි දේවල් ඒව නැත්නම් පාහර දේවල් ඒ කෙලස් මිලි ලැජ්ජ නැතුව රින් ගන්නවා. ඒක හදාපතල ගන්න. හරවචන්සේ සඳහන් කරනවා මහණෙනි මම කවදාකවත් ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැති වුණාට ලෝකේ මගෙත් එක්ක ගැටීම කවදාකවත් නතර වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දෙන් කියනවා. නම් කවදාකවත් ලෝකක කරන්නේ මම ඉන්නේ අවිරුද්ධ ප්‍රතිපදාවේ. මම ඉන්නේ සාමීච ප්‍රතිපදාවේ. මම ඉන්නේ අරණ ප්‍රතිපදාවේ. නමුත් ලෝකේ කොයි වෙලාවෙත් ඇවිල්ලා කොනහන. චින්චමානිකව ඇවිල්ලා කියනවා ඔය බණ කී කිය හිටියන මොකද මේ බඩේ ඉන්න දරුවට කවුද ලක්ෂරයක් දෙන්නේ? කවුද බබා බලාගන්නේ? ඔය බණ කියලා කියන්නේ යම් ගෙදර ගිහිල්ලා මේක කරගමු කියන. ඉතින් මිනිස්සු හිතන්නේ මොකද්ද? මේ දින මොකක් හරි එළියක් කියලා දෙනවා කියන්නේ. නාලගිරියට කුක්ලේ දුනු ආය හරවලා එවනවා. නානා ප්‍රදේවල අපිට අපිට ඒව දෙයක් වුණා නම් අපිට කෙලවරක් කරන්න අපු වෙන්නේ. බුදුහමරණට තියෙන බුදු කරද. ඒ නිසා ඒ වුණත් බුදුදන්සේ කවදාකවත් තමන් අර උපයාගත්ත ඒ හුදේකලාව නිඳ කරන්නේ නැහැ. ඒ විවේකයට නිඳ කරනවා නම් මම කොච්චර විවේකයට ප්‍රිය වෙලා කෙරුවත් ලෝකේ මාව කොනහන ගතිය කවදාකවත් නැත කරන්නේ නිසා කවදා හරි නිවන නෙවෙයි ශාන්තිය මට ලබා දෙන පරිණිරවාණය. පන්තිරණයෙන් පස්සේ මොකක්වත් නැතු වෙනවා. ඒ නිසා විඥාණයට පතනකාරේ පළපදියම් වෙන්න ඕනේ නම් එයා එක්ක වීතික්කම වශයෙන් නාම රූප තියෙන්න ඕනේ. පරිඋත්තාන වශයෙන් නාම රූප තියෙන්න ඕනේ. නැත්නම් අනුසේ වශයෙන් නාම රූප තියෙන්න ඕනේ. ඒකෙදි මේ වීතික්කම නාම රූප ටිකවත් ගිවන් කර ගන්න බැරි නම් එකදාකවත් තමයි මේ කෙනෙකුට ආධ්‍යාත්මික ලෝකයකට එන්න. ආගමික ලෝකයකට එන්න. එළවක් ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. නමුත් ඒක ගෙවම් කරලා ඒකට කියන අපි කාය විවේකයේ කියලා ඊට පස්සේ සමත භාවනාවකින් චිත්ත විවේකයේ ලැබුණා පස්සේ. කියන අරමුණක ඒකාග්‍ර වුණාට පස්සේ අරමුණක ඒකෝදි භාවයට ගියාට පස්සේ අර තේරෙන පටන් ගන්නවා දැනුයි වැඩේ පටන් ගන්නත් දැනුයි පේන්නේ මේ තිරේ පිටිපස්සේ යන දෙල්ල. කාපට් එකේ යට තියෙන කුණු පේන්නේ කාපට් එක හොඳට වැකියුම් කරලා අයින් කරලා කාපට් එක අයින් කරන්න. අයින් කරුවට පස්සේ තමයි තියෙන හොඳම කුණු වල තියෙන අංශු ටික සියුම් කොටස් තියෙන කාපට් එක යනවා. අපි සුද්ධ කරපට වැඩේ ඉවරයි කියලා ඇතුලේ තියෙන ආනේ ටික අයින් කරන්න කරන කටයුතු වගේ තමයි ඒ අරමුණ ගෙවම් කරලා ලබාගත්තා වූ මේ විවේකය මේ හුදේකලාව නැවතත් නාම රූපයෙන් නැවිලා දැක් ගැහෙන්න දෙන්නේ නැතුව පැලවෙන්න දෙන්නේ නැතුව ඒ පිළිබඳව ඇති වෙන වටිගයක් ඒ කියන්නේ මනාපමනාප භාවය හෝ ඒ පිළිබඳ තියෙන සංඥාව මේක වුණා හොඳයි නරකයි මේක ඉස්ත්‍රියක් මේක පුරුෂයෙක් මේක කාපාටයි මේක නිල් පාටයි ආදි වශයෙන් ඒකේ වියන් වියන්ජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග හොයන්න ගියොත් ඒ සෑම ප්‍රයත්නයක් කරාම විඥානේ ප්‍රතිස්ථාවක් ලබනවා ඒ නිසා අපි කරන්න හදන්නේ විඥානේ පෝර කියලා ලයින් කරන්න හදන්නේ ඒ සඳහා ගන්න ප්‍රයත්න ඒ සඳහා අපි යොදන ක්‍රම සහ විදි කවදාකවත් කාටවත් අපිට කියලා දෙන්න බෑ මේකයි කරෙන්න ඕන කියලා දන්නවනම් තමයි ළඟ ක්‍රමසහගති ලැබෙන්නේ. ඒ නිසා බුදුහාමගෙන ඒ වැඩේට මාව ගාව ගන්නත් එපා මට කරන්නත් බෑ මම ඔයාලට පාර කියන්නම්. පුළුවන් නම් කරගන්න. නානික් ශාස්ත්‍රූර කියන්නේ මම ළඟට එන්න මම ගලවන්නම් කියලානේ. මම විමුක්තිය ලැබලා දෙන්නම් මාව ගැන විශ්වාස කරන්න මම එතකොට ආශිර්වාද කරන්නම් මම ආවල් දෙය දෙන්නම් නිය දුන්නා කියලා බුදුන් කියනවා මට කොහොමඩක්වත් කරන්න බෑ උඹලට කියලා දීලා තියෙනවා මෙතෙන් ආවට පස්සේ ඒ දේ ඉතිරි ඒ තවදුරටත් ආය විඥානයේ ප්‍රතිස්ථාවක් නොලබන්න ඒකල යුතු නාම රූපයන්ගේ ගවන් කිරීම පාටිකියත් රූප සංඥාවත් මෙච්චර දුර්වල වෙච්ච එක තවදුරටත් කොක්ක ගන්න දෙන්න තියෙන කටයුතු කිරීම කදාකවත් වැරද්දකින් තොරව කරන්න බෑ එකම එක ක්‍රමයයි තියෙන්නේ වැරද්ද කරලා ඒ තියෙද්දිත් නැගිටිනකොට තියෙන වෙහෙස දැකලා කවුරුහරි කියන්න ඕනේ පෙන්ලා දෙන්න ඕනේ අන්න ඒ වෙලාවේදී මෙන්න මේ විදිහට ඔබ ප්‍රාර්ථනා කරලා දෙනවා මේ විදිහට ප්‍රකල්පනා කරලා දෙනවා මේ විදිහට අනුසයන් අභිරමණය කරලා දෙනවා ඔබ මේ ගාස් හැදෙට ගියාට පස්සේ ඔතන ප්‍රාර්ථනා කරන්න එපා ප්‍රකල්පනා ඇති කරන්න එපා මේ අනුසය ඇවිල්ලිවලා මිත්‍යා ස්වරූපෙන් කොට පෙරතෝරුකම් වශයෙන් කියන කතා කවදාකවත් නිවනට නෙවෙයි ඔකල දෙන අනිවාර්යම සංසාරේ ඒ නිසා මේ හොරෙක් දරුවෙක් කියලා හඳුනා ගන්න යන්න එපා. හොරා හොරා වශයෙන් හඳුනගන්නේ ඒක උඹ අරසයි. හොරෙක් දරුවෙක් වයින් වශයෙන් තේරුම් ගන්න දුක් විඳන පස්සේ ඒ හොරාට දොස් කියන්නත් එපා. ඒකේ හඳුනගත්ත විඤ්ඤාණය වැරද්ද. ඒක නිසා අනුශය කෙලස් එක වැඩ කරන්න ගියාට පස්සේ තමයි අපේ හිතේ තියෙන වංචනික ගති, ෂට ගති, මායාවි ගති අපි අනුන්ට කරපු සේරම ෂටකම් තමයි අපිට කැපෙනවා. අනුන්ට කරපු සෑම මායාවක්ම අපිට කැපෙනවා. අනුන්ට කරපු සෑම වංචනික ධර්මයක්ම අපිට කැපෙනවා. හැබැයි ඒක හොඳයි. මොකද මේ කෙලවරක් දක් ගන්න පුළුවන්. දැන් මම හිතේ හිත වෙන්නේ මේ වංචා වංචනික ධර්මය. මේ යන්නේ ෂටගතිය. ෂටගතිය කියලා කියන්නේ වැරදි තියෙන වැරදි වසන ගතිය. මායාවි ගතිය කියන්නේ නැති ಗುಣ පෙන්වන්න හදනවා. මේ හැම දෙයකින්ම තියෙන අවස්ථාවාදියා. නමුත් ඒ නාම රූප ගෙවම් කරන්න ඕනේ, අටිජේ රූප සංඥාව ගෙවම් කරන්න ඕනේ. මම මේකෙන් නැතියට 98ක් ගෙවම් කරලා තියෙන මේ ලේසයක් තියෙන. නමුත් මේ ලේසේ භයානකයි. මේකේ පුළුවන් අර 98ම අරගෙන. එනිසා වීතිකම කෙලස් මේකයි. අරිඋත්තාන කෙලස් මේකය. අනුසය කෙලස් මේකය කියනකොට කියනවා ලව්ගින්නක් ඕස්ට්‍රේලියාවට හොඳම රටක්. ආවට පස්සේ රජයකටවත් නැතර කරන්න බෑ. ඉතින් අක්කර දාස් ගණන් ගෙවල පුච්චල දානවා. ඉතින් මේ ලැබුගින්න එnde ඉස්සෙල්ලා මේක පටන් ගන්න තැන ගිනි පුපුර ඇල්ලුවා නම් ඒක ඉච්චට ප්‍රශ්න නෙමෙයි. ඒක තනි මිනිහට පුළුවන්. වතුර බල්දියුත් පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඒ ගිනි පුපුර ඇති කරන්න යම් කිසි මිනිස්සෙක් ගිනි පෙට්ටියක් පාවිච්චි කරා. ඒ ගිනි පෙට්ටියේ පැත්තේ ගිනි කූර වැඩි වීම නිසායි ගිනි පුපුරක් පටන් ගත්තේ. නිසා ගිනි පෙට්ටිය බැලුවට ඒ භයානකමක් නැති වුණාට මේ ගිනි පෙට්ටිය තමයි අර ලැබුකින් නැති කිරීමේ බීජ තියෙන්නේ. ඒ නිසා මත්තට මෙහෙම දෙයක් නොවෙන්න නම් තාම ගින්නක් බාටපත් වෙච්ච නැති අනුසය වශයෙන් තියෙන මේ ගිනි ගන්නා ගතිය ගිනි පෙට්ටියේ තියෙන ගතියට පිහිටලා කටයුතු කරන්න ඕනේ ආවට ගියාට පාවිච්චි කරන්න. ආවට කියලා පාවිච්චි කරුවොත් කුලිඟුවක් එන්න. ගුලක් කුලිඟුවක් ආවොත් වීලි කලාපට වැටුණොත් වීලි වෙලාවක ඒකෙන් ලැබුගින්නක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ලැබුගින්න පරිඋත්ථාන කෙලෙස්, වීතිකම කෙලෙස් වගේ කෙනෙක් උගලපත් වෙන දැල්ල පරිඋත්ථාන කෙලෙස් වගේ ගිනි ඇති කරන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ ගිනි පෙට්ටියේ. ගිනි කෝරු හිසේ. ඒක අනුසේවා. ඒ නිසා අනුසය කෙලෙස් තියෙනකම් කවදාවත් විශ්වාස කරන්න එපා. ඒක මේ ලැබුගින්නකින් හමාර නොවේ කියන ඉනිපෙන්නේ බටකාගා ගිය හතරම ඇතුළත් බයයි වගේ Taman දැනගන්න මේ අනුසය කෙලස් කියන එක සෑම කෙනෙක් ගාවම අඩු වැඩි නැතුව තියෙනවා. ඒකේ නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි අනුසය කෙලස් කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා ඒක කොටු කරලා ඒක තනි කරලා ඒක දකින්න එක. ඒක කවදාකවත් මූල ධර්ම පොත් කියවලා කායික ආශිර්වාදකින් එහෙනම් කවුරුද හොරකම් කරලා නැත්නම් කඩේකින් අරගෙන එහෙම නැත්නම් වෙච්ච දෙයකින් දැනගෙන අනුමානකමට බෑ. ඒක අස්පනා අපිට ලේපිත අල්ලන්න ඕනේ. ඒ ජීවිතෙන් යනකම් ඒ යෝගාවචරයා ඒ කෙලෙස් වලට හරියට මතුරලා යකා ගෙන්නනවා වගේ. මන්තරේ හරනවා යකා එනවා. යකා ආවට පස්සේ බය හිතවන්න එපා. එතකොට යකා එළවෙනවා කනවා. ඒ නිසා භාවනා කරන යන්නේකන යක්කොන්න බය නම් තෝරන ගෙවල් හදන්න එපා. අනුසය කෙලෙස් එක්ක වැඩ කරන්න යනවා කියලා කියන්නේ වීතිකම ප්‍රශ්නයක්. හරි උත්තරන ප්‍රශ්න දවසින් දවස හැමදාම කරනවා දවසින් දවස දවසින් දවස මේක පිළිබඳව පශිභාවය ඇති කරගෙන රාණුසේ මට්ටමට ආවට පස්සේ තේරුම් ගන්න මම මෙතෙක් කලොත් මෙතෙන්ට ආවා මම දැනගෙන හිටියේ නෑ ඒ නිසා මේ අනුසය කෙලස් නැති නැත්නම් අනුසය කෙලස් මට්ටමේ නැත්නම් රසනා භාවනා කළොත් මම ප්‍රාර්ථනා කරා මම ප්‍රකල්පනා කරා මම මේ අනුසය කෙලසට ආශිර්වාද කරා ඉතින් එහෙනම් ඉතින් කාගවත් දෝෂයක් නෙවෙයි. මම ඊට පස්සේ අනිත් දවසේ ඒක ගණන් ගන්න නැතුව ආයෙත් එතෙන් ඇවිල්ලා අනේ ප්‍රාර්ථනාවක් නැති, සංස්කාර නැති, ප්‍රණිති නැති, එහෙම නැත්නම් අදිෂ්ඨාන නැති. ඒව අයින් කෙරුවොත් විතරක් අර අනුසය කොටු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ අනුසය කොටු කරගත්ත දවසට තමයි තේරෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ මෙහෙම තමයි මෙතෙන් ගියේ. අනුසය කොටු වෙච්ච ගමන් යාට ඉන්න බෑ. ඒකට කියන හොඳම නිදර්ශනය තමයි මේ ලෝකේ තියෙන ඕන බරපතල විෂ බීජයකට කවදාකවත් ඉරේලිය ජීවත් වෙන්න බෑ. ඕනම විෂ බීජයක් ඉරේලියට දාපු ගමන් ඒකේ තියෙන ඒ රෝගකාරක ගති නැති වෙලා මෘතෝපජීවී බැක්ටීරියා විතරයි තියෙන්නේ. ඒ නිසා ප්‍රකාශ ශක්තිය කියලා එකක් තියෙනවා සූර්යාගේ. සූර්යාගේ තියෙන ප්‍රකාශ ශක්තියට ඕනම විෂ බීජයක් දැම්මොත් ඒකේ තියෙන අර විස ගතිය නපුරු ගතිය කැපිලා යනවා. ඒ වගේ අපි ළඟ තියෙන පව්, අපි ළඟ තියෙන දුර්ලකම්, අපි ළඟ තියෙන කෙලෙස් මුදු කුණෝතික් සිල්චකේ ප්‍රකාශ කරපු ගමන් ඒවට ඉන්න බැරුව යනවා. හැබැයි එයා Taman රැඩිය ගුණෝතික් වෙන්න ඕන නැත්නම් ඒ මනස ඒක වැරදිට පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. ඒක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ. මේ Tamanගේ මේ අපි ඔය කතෝලික පල්ලියේ තියෙන පව් සමා කරනවා කියලා කතාවක්. එහෙම නැත්නම් අපි භාෂාවේ තියෙන පාපෝච්චාරණය කියලා එකක්. ඒක තමයි සර්වඥාන්සේ සඳහන් කරන්නේ කායේ යම් කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචිත සාවා අබබ්බෝසෝ තස පටිච්ඡාදාය අබබ්බතාදිත පදසරුත් එමන්දති යම් කායික වාචික මානසික දුච්චර්ය චිතුරණ එක වසන් ගන්න බෑ ඒ තමයි සෝවාන් වෙච්ච හැටි සෝවාන් වෙනකන් අපි හිතන්නේ වසන් ගන්න පුළුවන් තාක්කල් හොඳ දේශපාලනඥයෙක් වසන් ගන්න පුළුවන් තාක්කල් හොඳ ආර්ථික දියුණුවක් සංගන්න පුළුවන් තාක්කල් සමාජයේ සමාජයේ කියලා හොඳ සුද්ධවන්තයෙක් වශයෙන් පේන්න පුළුවන් අනුන්ට සදාචාරය උගන්වන්න පුළුවන් නමුත් ගෙදර මරගාන ආනේ ඒ විකාර ඒක අපිට නොකර බෑ නමුත් කරනකොට රාත්තල් ගන්න දැනගෙන ඒක කරලා පැත්තක තියලා මේව තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එක තමයි මේ මේ අමර දර්ශනයට අපූර්ව දර්ශනය තමයි මේ පසනා කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ වෙන දෙයක් අත්දකව නැති කෙනෙකුට මේ වැඩි බණක් කියලා ඒ කියන්නේ මේ වීචිකම කෙලෙසුත් ගිවන් කරලා අර විස්රාම තන විවේක තන දැකපු නැති කෙනෙකුට මේ මන කියපුවාම මේ මනස අර කරන්නේ නිග්‍රහයක් වෙනවා. කරපු කෙනාට මේ මන ඇහුන් නැත්නම් ඒකත් නාස්තියට යනවා. ඒ නිසා මේ දෙක එකතු වෙනවා කියන එක දේශකයාගේම දක්ෂකමකුත් නෙමෙයි. අසන්නගේ දක්ෂකමක් තියෙනවා. අරිට මල පෙපිලා ආපුවා මේ වෙලාවට ඉර පායනවා වගේ. ඒ පිපීම සිද්ධ වෙනකොට ඒකට කියන්නේ පටිච්චසමුප්පාදය කියලා. ඒ කියන්නේ ඉදප්පච්චේතාවය කියලා. ඒකට කියන්නේ ධර්ම නියාමයේ කියලා. ඒකට කියන්නේ ධර්මතාවය කියලා. ඒකට කියන්නේ ධර්ම ධර්මwidetilde කියලා. ඒක අනාත්ම ධර්මය. ඒ පිප්පෙන ගතිය කාටවත් අයිති නැහැ. තමන්න සාක්ෂිකාරයක් වෙන්න පුළුවන්. ඒ දේ වෙනකොට සාක්ෂිකාරයක් වෙන්න පුළුවන්. එන්නම මේ සාක්ෂිකාරයක් වීම හරහා ඒ සාක්ෂිකාරයක් වෙන චිත්තක්ෂණයේ ඇතුළත සාසන විශාල පිපීමක් සිදු වෙනවා. සීල සමාධි ප්‍රඥාවල පරිපූර්ණත්වයකට යනවා. වීචකම කෙලෙස් පරිවර්තන කෙලෙස් සංසකේතව වසන්ත බැරි තත්ත්වයකට එනවා. විඥානයේ තිබු මේ අධිකාරී ශක්තිය විඥානයේ තියෙන අර මහා හොර මුලක හොර කණ්ඩායමේ මහවරා වුණා වගේ ඒ මුළු හොර කණ්ඩායම අභෞමිය තත්ත්වයටපත් වෙනවා. ඒක හැබැයි මේ ඇතුළත සිද්ධ වුණාට ඒකේ කුතුමාකාර සෞඛ්‍ය සම්පන්න කම්පන වේගයක් ඇති කරනවා සියලු ලෝක සත්ත්ව දැරසෙන. බුදු කෙනෙක් ලෝකෙ උපදිනකොට අපායේ ගින්දල් පවා නුණා කියලා කියනවා. කොටුවල සත්‍ය මේ බන්දරවල ඉර වෙලා හිට සත්තු දහස් උනායි කියලා කියනවා. අද උනත් විසක්තාවකට ඉර කාරෝනි දහස් කරලා බුදුහාමුදුරුවෝ කරන ගන්න කවුරු හරි කියන මේ යසෝදරාවටත් දින කිරියක් දීලා සාවුල කුමාරයත් අතහැරලා දාලා බුද්ධලිකව හම්බ කරගන්න ගියා බුද්ධලිකව රහත් වෙන්න ගියා කියලා දොස් කියනවා. නමුත් බුදු වෙනකොට මුළු ලෝකෙම සනසන තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙකුටම තියෙන අවස්ථාවක්. මේ බුදුහාමුදුරුවෝ පාඩම ඉගෙනගෙන තමන් තුළ තියෙන මේ දේවල් දිහා බොහොම අවංකව සටමායාවල තියෙන මේක දිහා බලලා අභ්‍යන්තර සාසනය හොඳට පුප්පව ගත්තොත් විසිත කරගත්තොත් ටික හතරමං හන්දියක හදපු ටැම්පෝකුණක් වාගේ අනේ ඕන කෙනෙකුට උදව් වෙනවා. ඉත ලොකු පහනක් පත්තු කළ උස කනුවක් උඩ තිබ්බා වගේ ඕන කෙනෙකුට ආලෝකයක් ලැබෙනවා. ඉතින් ඒ නිසා පුද්ගලිකයි කියලා හිතන්නත් එපා මේක. කරගත්තොත් විශාල පිරිසකට ලාභ ලැබෙනවා නමුත් ඒක ප්‍රාර්ථනා පමණින් නම් සිද්ධ වෙන්නේ නැහැ. දන් දුන්න පමණින් සිද්ධ වෙන්නේ නැහැ. සිල්ලක පමණින් සිද්ධ වෙන්නේ නැහැ. සමාධි භාවනා කරපමණින් සිද්ධ වෙන්නේ නැහැ. විපස්සනා කොටසේ වැරදි ටික නොකර කරන්න බෑ. ඒ නිසා ඒ ඔක්කොටම කියන්නේ ධර්ම හොරතල් කියලා. ඒකට කියන්නේ ආර්ය පරිශ්‍රණ කියලා. කිං කුසල ගවේෂී ගමනක් කියලා. ඒක නිසා කවදා හෝ ඒක තේරිච්ච දවසේ මේ දේ කළ හැක්කක් මේ දේ කරන්න ඕනේ කියලා තේරිච්ච දවසේ අනේ ඉදාර තමයි තේරෙන්නේ මේ බුදුහාමුදුරු ගැන කවුද මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තියෙන නෛර්යානිකත්වයේ ගැඹීරත්වය අපි එතකන්නම් ඉතින් ඉසනමලා පතක පිටලා බුදුහාමුදුරු වදිනවා තමයි. නමුත් සර්වඥාන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් අරගත්ත සෑමදොස් තේරුම් ගත්ත සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා උඹලා ධර්මය දන්නවයි කියලා කියනවා පටිච්චසමුප්පාදේ දන්නේ විතරයි. ඒ පටිච්චසමුප්පාදේ දන්නේ නැත්නම් ධර්මය දන්නේ නැහැ කියලා දන්නවා කියලා කියන්න බෑ. ධර්මය දැක්කම බුදු දැක්ක තමයි. ඒක නිසා මේ යම් යම් මොහතක මේ එක සංසිද්ධියකට සම්බන්ධව මේ පටිච්චසමුප්පාදයේ මේ ඇති කල්ලි මේ වන්නේ මේ හටගන්නේ මේ හටගන්නේ මේ නැති කල්ලි මේ නැතිවන්නේ මේ නිරුද්ධ වීම මේ නිරුද්ධ වන්නේ කියන එක දන්නවනම් පුංචි පුංචි මට්ටමින් හරි ඒකම තමයි අපිට ඉස්සරහට ඉගැම්ම කැවිලා මේක සනාතන ධර්මයක් ලෝකේ පුරාවට දෙනකම් මාමයා ඉතර වුණොත් කදාකත් වෙන දෙයකට වෙන හැටියෙන් වෙන්න දෙන්නේ මාන්නේ ඉස්සර වුණොත් කවදාකවත් ධර්මතාවයකට වෙන්න දෙන්නක් නැගී ගන්න. තණ්හාව ඇති වෙච්ච ගමන් ලොකු කුට්ටිය කඩා ගන්නවා. මේ සිද්ධ වෙන දේ තියෙන ඔක්කොම අවස්ථාවාදී. ඒ නිසා අපි ළඟ තියෙන අවස්ථාවාදී ප්‍රමාණ කළ දැනගෙන, ඒ නාම ධර්ම රූප ධර්ම ගෙවෙන බව දැනගෙන, ඒ පටිගය නැත්නම් ඒ රූප සංඥාව ගෙවන්න පුළුවන් යම් ප්‍රමාණිකට ඇති වෙලා තියෙන බව දැනගෙන ඒකට සතුටු උනාට කැටි දෝෂයක් නැහැ. ඒකට කියන්නේ එළඹ වාසය කරනවා උපසම්පදා වෙනවා උපසම්පන්න එළඹ වාසය කිරීම ඒ දේ කරමින් ඉදිරියට යන්න පටන් ගත්තොත් ගෙවන්න තියෙන කෙලෙස් නම් ඉතාම ඩිංගිත්තයි තියෙන්නේ ඒක හර ගෙඩි පෙට්ටියක ගිනි කුරු හිසේ තියෙන ඉන්නක් ඇති කරන්න පුළුවන් ශක්තිය වගේ ඒ දැනට නම් ඉන්නක් නැහැ නමුත් කොයි වෙලාවකරි නියම කෝණයට ඇවිල්ලා නියම පීඩනේ වැදුනොත් තංකාලගෙන පුළුවන් ආවට පස්සේ ඒකට අවශ්‍ය ඉන්ධන ලැබුණොත් ඒක නිසා ඒ උපමාවෙම ගත්තොත් මේ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලබන්න නාම රූපයක් අත්‍යවශ්‍යයි. අපි ඊට ප්‍රශ්න විචාර සංකච්ඡායක මතක් කරා වගේ දරෙන් හට ගන්න ගින්නට දරගින්න කියනවා නම් පිටුරෙන් හට ගන්න ගින්නට පිටුරු ගින්න කියනවා නම් තෙලෙන් හට ගන්න ගින්නට තෙල් ගින්න කියනවා නම් හැම ගින්නකටම දාල ඉන්ධනයක් තියෙනවා. ඉන්ධනේ හිටියේ නම කියලා මිසක් නිකන් ඉන්න කියලා එකක් නැහැ. දැන් නිකන් විඥානය කියලා එකක් නැහැ. එහෙම සදාතනක පවතින අපිට පාණි කරමලේ නිකන් විඥානය. ඒ හැම විඥානයක් පහළ වෙනකම අපි පොර දීලා තියෙනවා. විඥාන ආහාර කියලා කියන්නේ. ඒ විඥාන ආහාරයේ ධර්මබලදාරි දෙයන්නාසේ දෙනවයි කියලා කිව්වොත් බුදුහාමුදුරු පිළිගන්නේ නැහැ. ඇත්තට මගේ උනාවෙන් දෙනවත් නෙවෙයි. දෙනවා නම් මෙච්චර જાත්‍යතර මර දුකක් කෙනෙකුට මම දෙන්නෙත් නැහැ. මේක ඉබේ හටගන්නෙත් නෑ මේක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. මට තියෙන එකම ක්‍රමය තමයි ඒක වෙන හැටි බලලා, ඒ යාන්ත්‍රණය බලලා, ඒ සමීකරණය බලලා, ඒ ප්‍රස්තාරය බලලා හොඳට මේකෙන් නොදැනුවත්කම නිසා මේ හොඳ කෑල්ල කඩනකම කණ්ඩායම තියෙන ආසාව නිසා මම පැయ్యා මම මුදුනා මම අයියා වෙන්න හදන ගතිය කියන මාන්නකාරකම හරහා මේ මම මාගේ කියා ගන්න ගතිය නිසා කොහිදෝ යන කන්දරාවක් පොළවේ දාන මේ විඳවන විඳවිල්ලට මේක පටිච්චසමුප්පාදයට බාර දුන්නොත් ඉදප්පච්චේතාවයට බාර දුන්නොත් අපිට ඒක විශාල ධර්ම රසයක් අතට ලබා ගන්න පුළුවන්. ඒ හරහා අපිට මානසික ආතතිය සහ අධහන්න තියෙන අතර මේ අසහනකාරී ලෝකයේට මානසික ආතතිය වඩන ලෝකෙට උද උත්තරයක්. මෙලොව වශයෙන් අත්දැකියක උත්තරයක් තියෙනවා. ඒක තමයි දාර්ශනික වශයෙන් අපිට බාහිර සාසනයක් වශයෙන් දෙන්න තියෙන නිසා එවැනි දීයකට යටි සැදී පැහැදී ගත කරන කෙනාට බුද්ධ ආදී උත්මයන් වහන්සේලා පව වඳිනවා. ලෝකයානම් භාවනා විත භාවනා පිටයි කියලා හත පාකට ගණන් ගන්නෑ. ඒක හොඳට තේන වැඩේ යන බව. බුද්ධ ආදී උත්මයන් වහන්සේලා පුදුම විදියට ගරු කරන මේ ගඟ දෙක ගඟ දෙක ඉහළට පිනන්න උත්සාහ කරන ඒ ඒ සූර වීර පුරුෂයාට හැබැයි මේ පුරුෂයා ළඟ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අදිෂ්ඨානයක් තියෙනවා නම් මං කියන උත්කෘෂ්ඨ මට්ටමින් තුච්චයි. ඒ නිසා සරෝජනසේ සඳහන් කර තිනවා නාය මේ දෙයියකත්මේ වදිනවලු නමෝ තේ පුරිසා ජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනා විජානාමි යස් යම් පිනිස්සාය ජහයති. යම් කෙනෙක් මේ භාවනා කරන්නේ ඇයි කියලාවත් ළඟ ඉන්න කෙනෙකුට තෝරන්න බැරි නම් අසවල් දෙය ලබා ගන්න ඕ අසවල් ප්‍රාර්ථනා කරන්න නෙවෙයි මොනම දෙයක්වත් බැන්නම් එවැනි පුද්ගලයාට දෙවියොත් වඳිනවලු අනේ මේ ආජඤ්‍ය පුරුෂයාට নমස්කාර වේවා නමෝ තේ පුරුෂාජන් නමෝ තේ පුරුෂුත්ත මේ උත්තම පුරුෂයාට নমස්කාර කරනවා මෙච්චර මහන්සි වෙන්නේ මේ ලෝකයා බලාපොරොත්තු වෙන කාමයේ සඳහා නෙවෙයි මේ මනුස්සයා මොකටද මහන්සි වෙනවද කියලා කාටවත් තේරෙන්නේ හැබැයි රාජකාරියකට වැඩිය දේව කාර්යයකට වැඩිය මේක කරනවා බොහෝම ගෞරවයෙන් කරනවා මේ දේ ඉල්ලනවා කියලා ඉල්ලන දෙයක් පේන්නේ ඉතින් මේක යොදන්න බෑ දානෙට. දානෙ දෙනකොට අපි ඉන්දියාප්පම් පූජා කරන්න ලබනාත්ම ගුරු මරණාත්මට ගුරු යහි ලැබේවා කියලා. එතකොට ඒකේ තියෙනවා තුච්ච ගතිය. ඒ වගේම විසාකාතුමා අහලා තියෙනවා විසාකාතුමිය. මේ කාලේ ගිහිල්ලා මේ සිල් රකින මොකද අරෝ කිල්ලෝ ටිකකින් කියක් කිව්වලු මට හරියට නිසි වයසට කුසුහාන් පුරුෂයෙක් ලැබේවා කියලා මම තීරණය කළා. ගවේකයක් කිවලු මගේ ස්වාම පුරුෂයා පරිස්ත්‍රීන් සඳහා නොයාවා කියලා තමයි සීලා කිව්වේ. ගවේකයක් කිවලු මරණයට පස්සේ කෙලිම දිවි ලෝකේ ආවා කියලා සීලා කිව්වේ. ඒක දීලා බුදුහාමරණ කියන ඔන්න අපේ කට්ටියගේ වග. අපේ කට්ටිය සීලා කියන්නේ නිසි කලක මිනිහෙක් හම්බ වේවා. මගේ මනුස්සයා වෙන කෙනෙක් එක්ක නොයාවා. දිවි ලෝකේ ආවා. නිසා මේ මිනිස්සුන්ගේ ඒ දර්ශනය පිරිසුදු වෙලා නැහැ තාම. ඒ සමත භාවනා කරන කට්ටියම දිබ්බ චක්කු ලැබේවා, දිබ්බ සෝත ලැබේවා. අනම් මනම් කොක්ක දාගත්ත ගමන් ඊර අනුසය කෙලෙස් වලට නැත විඥාණයට බුද්ධම පොරක් ලැබෙන නිසා විපස්සනා කරන මනුස්සයා මේ ලෝකෙ මෙච්චර දේවල් පිටිපස්සේ අපාගෙන යන්නේ අම්ම කෙනෙකුටත් වැඩි උත්තරම ජීවිතයක් ගත කරනවා. හරියට වෙලාවට වැඩ කරනවා. හැබැයි අහුවොත් මේ මොකටද භාවනා කරන්න කියලා ශූන්‍යතාවය සඳහා අවල් දේ සඳහන් එහෙම කියන්න පුළුවන් යමක් කියනවා ඒකමයි තුච්ච. එහෙම දෙයක් නැතිකම්ම තමයි මේක කියන්නේ නෛර්යානිකත්. එහෙම දේවල් අඩු වෙනකොට සතුටු වෙනවා. මම ඉතින් මේ පේනසේ කාලක මොකුත් නැහැ මොනවා ගෙටෙන්න හදුවත් මම වලක්වාලා මේ ඒ විවේකේ. ඒ ඒ ඒ තියෙන උදකලාව අරසා කරනවා කිව්වහම කෙලින්ම බුදු පණිවිඩය. කෙලින්ම ධර්ම පණිවිඩය කියලා කියනවා. ඒ නිසා මේ විඥාණයකට ආසන්න කාරණාව නාම රූපයි කියලා කියන එකෙන් අපි තේරුම් අරගන්න මේ නාම රූපේ කොට කෙලස් කියන්නේ. ඒ කෙලස් මට්ටම් තුනක් තියෙනවා වේටික්‍රම භූමි, පරිවර්තාන භූමි, අනුසේ භූමි කියලා. මේ යෝගාවචරයට ප්‍රඥා භාවනා කරන යෝගාවචරය කියලා ඕන විශේෂණය කරන්න පුළුවන්. අර වේටික්‍රම කෙලස් සහ පරිවර්තාන කෙලස් පිළිබඳව ඉච්ඡ උපදෙස් දෙන්න යන්න ඒක යාගේ ධර්මයෙන් ඒ කෙනාගේ ක්‍රම සහ විදි වලින් ගන්න කියනවා. අරකට පස්සේ මේ කෙලස් වලින් ඇවිල්ලා කොක්ක ගන්න ගියාට ඒ කිසි දෙයකට අවස්ථාව දෙන එක නොදැනුවත්කමට ලිප්ත වෙන එකට අනුකම්පා කරලා එන්න එන්න එන්න එන්න එන්න පත්තරනේ මල අරින්නා වගේ අර තින කහට ගලවන ගලවන යනකොට ඒ ඒ පෙතනම් කාටත් සමානයි නමුත් කෙලස් වල ස්වරූපෙට ගැටි හැටිය තමයි ගැටි කියන්නේ ඒක නිසා ආහාරයට නාම රූප අඳුරගත්ත කෙනාට අඳුරගන්නේ ආදරය කරන්න නෙවෙයි. ජීවම් කරන්න. අඳුරගන්නේ ආදරය කරන්න නෙවෙයි නැවත ඉවවිල් වෙලා නැවත ගෙවදින එක වළක්වාලන්නයි. ඒක නිසා උග දෙනෙක් හිතනවා ඉතින් එහෙම වළක්වාලන්න ඕන නම් ජීවම් කරන්න මොකටද නාම රූප අඳුරගන්නේ කියලා. නාම රූප පිළිබඳ ආධාරන්නේ කියලා. මුත්තක මතක තියානින්ද මිනිස්සෙකුට පහර දෙන්න ඕන නම් ඌත් එක යාළු වෙන්න ඕන. කැතයි තමයි ධර්මයේ. ඕක තමයි සිද්ධ වෙන්නේ ලෝකේ. කාට හරි ගහන්න ඕනේ නම් ඒ මනසගේ තොරතුරු දෙහෙරම අතර ගන්නවා. ඒ නිසා යුද උපක්‍රම කරනකොට ඔත්තු සේවාවකින් තොරව දිනපු යුද්ධයක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ යුද්ධ ඉස්සර ගිහලා උන්ට බලකොට කොච්චර බලවත්ද කොහෙද වතුර තියෙන කොහෙද කැම තියෙන ඔක්කොම ඔත්තු හැන්නේ. ඒ ඔත්තු හැන්නේ උන්ට ඔත්තු දෙන්න නෙවෙයි. ඉවර කරන්නේ. නිසා යෝගාවචරය තමන් තුළ ඇති වෙන මේ නාම රූප සංසිද්ධිය දිහා බලන්නේ සීල වැඩ නතර කරලා. තමන්ගේ ආසාවල් නතර කරලා ඒක මේ වඩා ගන්න රැක ගන්න නෙවෙයි. ඒකෙන් අසේතං උපරුච්චති. නැවත ඇතිවීම සාකල්යෙම වළක්වාලීම සඳහා. ඒ නිසා මෙවැනි තැනකට වරක් දෙකක් ගිය කෙනෙකුට දුරට තේරෙන්න පටන් අර ගන්නවා මේ බුදුහාමුදුරු සූත්‍රහරහ මොනවද මේ කියන්නේ. බුදුජානකගේ ධර්මයේ තියෙන ගැඹුර මොකක්ද කියලා තේරෙන්න නම් ඒ අද්දකීම් සම්භාරය ලැබිලා තියෙනවා. නමුත් අද්දකීම් සම්භාරය තේදවත් වෙන්න පොදවත් වෙන්න සුත්තමේ ඥානෙ චින්තාමේ ඥානෙ එන්න ඕනේ. ආවට පස්සේ තමයි එතන ඒ නියම පිපීම, නියම ප්‍රකාශ tattරපත් වෙන්නේ. ඉතින් අද දවසේ ධර්ම දේශනාවත් එවැනි ප්‍රබෝධයක් වෙනස ප්‍රකාශයක් පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. සිල් දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. So I think it is my duty to give a brief a briefing on the, the, the talk which I have delivered in Sinhala. this is a continuation of the yesterday's talk whereby the in the mm, Mahanidana Sutta, the Buddha explained uh, the, whenever the mm, form and the name, the name and the matter, form and the uh, name is available, that is the cause for the consciousness to rises and the consciousness in return again creating the name and the form. Yesterday we discussed about the, how the consciousness is creating uh, the name and the form and uh, whenever possible uh, Vijnana is making either through visual contacts or sensuous contact or through imagination or through your uh, uh, latent tendencies, it creates or it validates, justify uh, the external name and the form. And that become a thriving ground for the vinyasa to continue. And then that very is again in return depending on this very name and form. It creates name and form as well depending on the name and the form. Therefore, the Buddha says it is like a vortex, very difficult to someone to understand and so much so, whenever someone is understanding, he will be a new person. He will be evolved, he will be a person understood so much so, the relationship between the name and the form and the consciousness. So today I took the chance or the opportunity to explain how the, the consciousness is depending upon or thriving upon its name and the form. So there are three levels of name and the form and three levels of consciousness and in order to understand and get rid of them, to take it under control, three kinds of trainings. So, most gross form of, of the name and the form is the transitional type of defilements, whereby uh, due to the wrong misguidance of the consciousness, people tend to kill others, or people tend to misappropriate others' properties, and sexual misconduct. And four kinds of verbal misdeeds, lying, slandering, harsh words, and tail carrying. So all these are happening, and when that this kind of happen, there's a kind of uh, consciousness, it is well established. It is called uh, sensuous, sen sensory uh, organs connected consciousness. Very obvious, even other people can do it, understand it, see it. So that is why it is transgressing, thread passing the social norms. So therefore, such a society is full of suffering. So therefore, the wise person who himself impose restraint to keep the, this moral responsibility or controlling the faculties or we call uh, observing precepts. So they are the kind of consciousness we can do away with. But even then, the obsessional kind of defilements create yet another kind of consciousness. And uh, for that, this moral restraint is not strong enough. For that, you have to have concentration kind of restraint. That is what we do. We come to a forest and sit and close your eyes and try to focus the mind to one neutral object and there you can see even the sexual objects are not there sexual feelings and the, the hindrances can happen even there is nothing to get ahead, uh, hate but the mind develop kind of uh, vyapada, that means kind of hateful thinking and uh, thoughts. And sometimes falling asleep, or sometimes remorse and excitement, or entertaining doubts, these are not tangible. They are not concrete, but even then giving so much of torture, so much of burning, and that is the meditation world. So we, we call the uh, obsessional kind of, and we call them uh, five hindrances. So whenever someone is skillful, he or she will manage to keep the object in view with face to face it, so that you will not be carried away by this excess desire, or hatred, or sleepiness, or remorse and excitement, or doubt. If you are not prepared, they will come and take you for a ride. Ultimately, not only that you are, you become an inefficient meditator, you may sometimes transgress not ultimately fallen into the trap. So therefore, when the, the hindrances are going to take the upper hand, unbecoming things can happen. So that is why people, those who are really uh, take care about one's benefit, one's well-being, they take time not only for the moral restraintment, they go for this uh, concentration restraintment that is called uh, taking the obsessional kind of defilements under control. And the Buddha is the only person, not only he did it, but he found even someone take this obsessional kind of defilement under control, there's another layer down there. That is called latent tendencies or hidden. So he, the only one thought that is a human duty to get rid of that, he never attributes the omnipotent, omnipresent God. All the other religions may or may not have seen it. They thought that is not up to the human, it is up to the creator God and ultimately they create a God and attributed them to the God and they found, they thought we human are very weakly, weak beings. But the Buddha, even though all the human uh, humans thought that way, he was so radical, he not only controlled the obsessional kind, that is by hindrances, he see through it and found these latent tendencies and his whole teaching, the crux of the teaching is how to tackle this kind of latent tendencies because they are so perverted. They are so cheating. They are so unpredictable. So one has to develop so much of mindfulness so much of choiceless awareness, so much of evenly suspended attention just to figure it out, just to map them out, just to tackle them out before going for uh, strategies. So that is the most beautiful part of the teaching. You let them happen, never react, never assume, never, never declare war against them, just see how they are working and as if you are a, a CIA agent or, you are not a police constable but you are as, uh, observing them as a civil person or criminal investigation department person. So this is the yogi that you call who is doing vipassana meditation or insight meditation they are unshaken by looking at and observing the, how the defilements are working at the uh, the, observe, the latent form. Observe as if someone else. And after long, long observation only, one can think about how to tackle it, how to draw a strategy for kind of this kind of thing, how to implement it. So those people, those who have know that patience, no, to have no this uh, equanimity, equipoise, they just four fingers ultimately, without knowing the danger, without knowing the potential of this latent form, they ultimately burn their finger. That you have to be very patient, let them perform, let them play. You have to observe them as if a blind person. But to listen to them as if a deaf. You have to observe them as if an idiot not to behave as if a corpse. Then only you can see the beginning, the middle and the end of this latent form. And it's very beautiful, it's a very aesthetic, it's very encouraging, it's a very good hobby. And by practicing, by observing again and again, ultimately you win the upper hand. And then very easily you can wipe it off by looking at the proper opportunity, but don't rush. So therefore, maximum amount of patience maximum amount of forbearance, maximum amount of, uh, how do you call it, equanimity, equipoise mind you have to develop. But of course, it is coming to the moral restrainment and concentration restrainment, and more and more you develop, the, the mindfulness will be replaced by patience, by equanimity, by equipoise mind, unshaking mind, it's unbecoming mind, unassuming mind, non-reactional mind. So when you go there, the whole situation becoming otherwise. As far as not reacting. Whenever you go into react, you unwantedly create another turmoil. So this is what the, the most uh, latent type of ignorance you have. So therefore you behave in such a way, in a non-reactional way. And uh, the most uh, difficult thing to understand is how such a thing could have communicated with us within these 2600 years. Within this so much of miles, such a little subtle message has been crossed. But even then, even the message even we find so difficult because we are so impatient. We are so rushing. We are so reacting so therefore you are walking fingers and burning yourself. So it is none of the mistake of the Dhamma, or none of the mistake of the Buddha, none of the mistake of yourself. It is due to habitual reaction because throughout the evolution, we were always looking everything as an enemy. So therefore reaction or natural selection always based upon the security, insecurity. So you have to understand it and once you understand the Dhamma in the proposed form, the you will see uh, that whenever Dhamma is blooming, no such insecurity, no such tension, no such uh, frustration comes. So these are the symptoms. So therefore, uh, the Vijnana to thrive, there should have either one or the one or the other defilements. But people like us, we don't have much of transgressional I mean, that has been fairly trained. And maybe at a time, we are winning obsessional also. That is what we call that we get a good sitting or we get a good concentration. But within that, how much we are efficient to, towards non-reaction, towards unassuming, towards disclaimer, towards disavowal. And when that happens, that must be your second nature. Not only in sitting where the concentration happens, even in the outside world, even when we are looking with the citizen Jones, observe, observe that principle, you will understand the least frictional part. By reaction only you may call the problems. So non-reactional way, a verb winning, that winning is just a walk-off without the rivalry. So that's the beauty of it. So therefore, whenever the consciousness is thriving, you must be sharp enough to understand what is the base, what is the substrata, where the consciousness is thriving, and that is what we call Namarupa. No one can do it for you. Even the Buddha can't do it. So whenever the consciousness is thriving, it may be transcriptional type or obsessional kind or latent, you must earmark them, understand them in a non-reactional way, just observe it. That observation is the, the key, that is the real crux. So that is the, what the, the summary of what I uh, explained. I hope that will helpful for you to uh, continue this uh, celibate life more in this encouraging way. Thank you very much for listening. හොඳයි අපි මේක අවස්ථාවක් කරගන්නවා